ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි. ඉදත් අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ධර්මදේශන අවස්ථාවක් ශිරුම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක්. නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පාපං සහායං පරිවජ්ජයිत्वा අනත්ත දස්සින් විසමේ නිවිත්තං සයං නසීවේ පසුතං පමත්තං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි නිසන්මණී නිවාසික යෝගාවචරින් මේ බ්‍රහස්පතින්දා විශේෂයක් මේ ධර්ම දේශනාව නිසා අපි චාරිත්‍රාක් වශයෙන් එක හැම අවස්ථාවෙම වගේ චාරිත්‍රේ පවත්වන අඛණ්ඩව කඩ කරන්නේ නැතුව. ඉතින් ඒ සඳහා විපස්සනා ධර්ම දේශනාවක් සර්වඥාන්සේ දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් අනුව පවත්වන එක අපි කරන්නේ දේශනා මාලාවකට ගැලපෙන ස්වරූපයකට. ඉතින් මේ වකවානුවේ අපි කරන්නේ සූත පිටකයේ කුද්දකනිකායේ සුත්ත නිපාතේට අයිති khagga විසාන කියන සූත්‍රය ඒක ගාථා පද 40ක් පමණ පමණකින් සමන්නාගත සූත්‍රයක් විශේෂයකට තියෙන්නේ බොහෝ ගාතාවල් ඒකේ මේ එකම ධ්‍රුව පදයකින් නැවත නැවත පෙනෙන පදයකින් සමාප්ත වෙනවා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා කඟ වේනකගේ අඟක් වගේ ඒකචාරී වෙන්න තනිව හැසිරෙන්නේ කියලා. ඒක මේ හුදකලා භවයේ එවනත අබිනිෂ්ක්‍මණයේ එවනත ඒකචාර ජීවිතයේ එවන අද්විතීය ජීවිතේ වටිනාකම නැවත නැවත පෙන්වන සූත්‍රයක් ඒක නිසා අනිකුත් සූත්‍රත් එක්ක බලනකොට වෙන්ව සිට ගන්න ගතියක් පේනවා. මොකද අනිත්‍ය වයදී බොහෝ විට කරන ලද පින් නිසා පිරිස සම්පත්තිය ලැබෙනවා. පිරිසක් එක්ක ජීවත් වෙන්න හම්බ වෙන එක යසස පිනක් විදිහට පෙන්වනවා. මේක ඒ ධර්මතාවයෙන් පෙන්නලා ඒකෙන් පිනක් වෙන්න පුළුවන් පෙර කරපු අකුසල කර්මයක් කුසල කර්මයක් වෙන්න පුළුවන් මත්තර කුසල කරන එකක් වෙන්න පුළුවන් නමුත් නොකර නිකන් ඉන්නේ කියන කතාවක් එහෙම නැත්නම් තනිව හැසිරෙන්නේ කියන කතාවක් මේකේ කියන නිසා මේක යම් විදියක නික අහුරස් වෙන ගතියක් තියෙනවා ඒ සබහාශීලී එහෙම නැත්නම් ඝන සංගණිකාවට කැමති ඝන සංගණිකා රාමතාවේ ඉන්න කෙනාට මේක ටිකක් නුරුස්නා ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒ ස්වභාවයේ සාසන ඉතිහාසය දිහා බලනකොටත් සර්වඥාන්සි පුලුවන් තරම් මේ ඒකචාරී ජීවිතය අද්විතීය ජීවිතය ඒකසෙයක ඒකබත්තක ජීවිතය උදකලා ජීවිතය පුළුවන් තරම් අගය කරලා මේ දර්ශන පෙන්නලා තියෙනවා. ඒ වගේම ਸਰවචනාසිකේ ජීවිතයේ මහා පිරිසම්භ වෙච්චිතෙන් මහා සමය අසරාශියක් තියෙන කාටවත් නැතර. ඉතින් ඒකත් ਸਰවචනාසික පින පිනට වෙච්ච එකක්. වෙන කාටවත් කරන්න බැරි මට්ටමේ. ඒකට දේශනා කරනකොට පුළුවන් තරම් මේ විවේක භාවය උදකලාව තනිපංගලමේ ඉන්න එක තමයි හුවා දක්වලා තියෙනවා. නමුත් ඒක බුද්ධඝමී ස්වර්ණමය යුගයේදී මේ ගාතාවල් කොච්චර දුරට ජනප්‍රිය භාවයේ ජන විඥානයේ පොදු ජන කැමැති තිබුණත් කියන එක දන්නේ නමුත් මෑතකදී ඇතිවෙච්ච මේ බුද්ධ ධර්මයේ ආගමක් පාඩපත් කරගත්තට පස්සේ මෙවැනි සූත්‍ර මුළු ගැන්විච්ච බව හොඳටම ප්‍රසිද්ධයි මොකද එහෙම සූත්‍රයක් තියෙන බවක් දන්නේ නැති නිසා ඉතින් ඒකට හේතුව මෑතකදී ඇති වෙච්ච ජනප්‍රිය බුද්ධ ආගමට සෙනගත් එක්ක ඉන්න එක ඝන සංගණිකාවය එහෙම නැත්නම් අල්ලාප සල්ලාපය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ වගේ කියවෙන ධර්මත් එක්ක ඒ ගත කරන බුද්ධඝන් ජීවිතේට පොඩි කෙනෙහිල්ලක් වගේ සිද්ධ වෙනවා. ඉතින් ඒකට වෙච්ච අනුවර්තනයද දන්නේ මේක මේ ගාතාවල් පසේ බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද උදාන ගාථා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට එවැනි ගාථා 22ක් ඉස්සරහින් තියාගෙන දේශනා 22ක් පවත්ලා තියෙනවා. හැම වෙලාවෙම උත්සාහ කරා මේ පසේ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරගන්නා ස්වභාවය අනුට වැටහෙන්නේ නැතය. පසේ බුදුරජාණන් වහන්සේලා අනුට ධර්ම දේශනා කරන්නේ නැතය කියන මතේ ඉන්නකොට එහෙමනම් මේ ගාථා අපිට තේරෙන්නේ නැති මට්ටමක තියෙනවා. නමුත් ගාථා විග්‍රහ කරලා බලනකොට ඒක ශ්‍රාවක බෝධින්නාන් බෝසතාන් වහන්සේලාට හොඳයි. සරුවච්චන් වහන්සේලාට හොඳයි. ඒ නිසා බුදුපසේ බුදුමහරහතන් කාටත් යටින් දුවන පණිවිඩය නම් එකයි. ඒක නිසා අපි මේ ගාථාවල ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ගාථාවල අන්තර්ගතය අපි දන්න විපස්සනා පෙළගස්මට එහෙම නැත්නම් සත්‍වවිසුද්ධි ක්‍රමයට එහෙම නැත්නම් අදිවංශ ප්‍රතිපදාවට තුවටක ප්‍රතිපදාවට නාලක ප්‍රතිපදාවට කිසිම විශේෂත්වයක් නැහැ ඒක බව තේරුම් කර ගන්න ගමන් මේ හුදකලා බව ටිකක් ඉස්මතු කරලා පෙන්වන්න ඒ හුදකලා බව කියලා කියන්නේ පරාජයක්වත් එහෙම නැත්නම් කොන්වීමක්වත් අතපල්ලේ වැටිල්ලක්වත් රහෙන් තල්වීමක්වත් නෙවෙයි බුද්ධාදී උතුම්යන් වහන්සේලා විසින් අගය කරන ලද්දක් බව සිහිපත් කරන්නයි ඉතින් අපි අර අරණ්‍යක ගත කරන නිසා අපට ඒක කරගෙන යන්න පුළුවන්. නමුත් රාජධානි වල ඉන්න එහෙම නැත්නම් ජනප්‍රිය බුද්ධ ආගමට කටයුතු කරන අයට ඒක දැනගත්තත් කියන්න අමාරුයි. දැනගත්තත් කිව්වත් කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් අපිට මේ වගේ සීමිත පිරිසකට ආරක්ෂා කාර්යක්‍රමය යටතේ දේශනා කරන්න පුළුවන්. බොහෝ දෙනාට නොගැලපෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක පුද්ගලික මතයක් හෝ නිසරණවනේ ආවිනික මතයක් නෙවෙයි. කග්ගවිශාන සූත්‍රයේ තියෙන එකක් නිසා කාටවත් ඒකට විරුද්ධ වෙන්න හිතනක් කරගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි බලන්න ඕනේ බාහිර ජනප්‍රිය බුද්ධ ආගමේ එක පැත්තක් සා බුද්ධ ධර්මයේ මේ විතර දෙකට කැඩලා තියෙනවා වගේ අපේ මනසත් දෙකට කැඩලා තියෙන්නේ අපේ මනසේ විශාල කොටසක් ජනප්‍රිය බුද්ධ ධර්මයට කැමතියි. ඊටාම පුංචි කොටසක් බුද්ධ ධර්මයට කැමතියි. ඉතින් මේ දෙක නිටතරම ගැටෙනවම නෙවෙයි. මේ දෙක අතර සමාන්තර ගතියකුත් තියෙනවා. ඒකයි අපිට පිස්සු හැදෙන්නේ නැතුව තාම ඉන්න පුළුවන් වෙන්නේ. දෙක ගැටෙනවා නම් පිස්සු හැදෙන්නේ. ඒ තරම්ම ජනප්‍රිය බුද්ධ ධර්ම අපට මේ ඝන සංගණිකාවට ජනයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලී ගත කරන්නට උපදෙස් දෙනවා. බුදු ධර්මයේ හැම වෙලාවෙම විවේකයට හුදකලාවට එහෙම නැත්නම් පිරිසිදුකමට නිර්මල ගතියට ඉඩ දෙනවා. ඉතින් අපේ මනසේ මේ දෙක අතර කඹ ඇදිල්ලක් තියෙන්නේ. ඉතින් කඹ ඇදිල්ල නිසා බාහිර සමාජයේ තියෙන මේ තන්නිවේදන ප්‍රශ්නේ කියන දේ තේරෙන්නේ නැති ගතිය මනස ඇතුලේ Taman තුලත් දෙකට දිතාවර වෙච්ච මනසේ පවතිනවා. අන්නේ දෙකට දිතාවර වෙච්ච මනසට කියනවා ආතතිගත මනස, අසහනශීලී මනස, දරත මනසක් කියලා. ඉතින් ඒ දරත මනස මේ බණ ඇහුවට නැති වෙන්නේ. ඒ දරතේ එහෙමමයි. හැබැයි මේ දරතයට හේතුව අසහනයට හේතුව ආතතියට හේතුව මනස ඇතුළ දෙකට බෙදිලා දෙකට දෙපැත්තට අදින ගතියයි. නමුත් යටින් දුවන ධර්මතාවයේ එහෙම දෙකට දෙතවර ගතියක් නැහැ. ඒ නිසා මේ වෙනි සූත්‍රයක් කරා ගාතාවක් කරහා හිතේ දැනටමත් තියෙන මේ අසහනකාරී ගතිය තේරුම් අරගෙන ඒකට අඩියට බැස්සොත් යසානකාරී දිගතිගේ යෝනිසමස්කාරයෙන් අඩියට බැස්සොත් මේ අසහනකාරී හේතුවම අරමුණක් කරගෙන අපිට ධර්මයේ නෛර්යානිකත්වය එහෙම නැත්නම් මේ බුද්ධ කලාව ටිකට ලඟ වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට මේ ගාථාවේ සඳහන් වෙලා තියෙන්නේ ඒ සාමාන්‍ය මංගල සූත්‍රයේ සඳහන් වෙන කරුණු ටිකෙන් ටිකක් පාපං සහායං පරිවජ්ජයේත අසීවනාච බාලාන ඉතින් ඒ මංගල සූත්‍රයේ තියෙන කාරණාව ජනප්‍රිය බුද්ධ ආගමේ තියෙන කාත් පිළිගන්න දෙයක්. දන්නේ නැති වුණාට අහලා නැති වුණාට පිළිගත්තේ නැති වුණාට තේරුම් ගත්තේ නැති වුණාට මංගල සූත්‍රේ පටන් අරගන්නෙම මේ අසේවනාච බාලාම. බාලයන් අසුරු කිරීමෙන් අයින් වෙන්න කියලා. ඒ මොකද මේ <clears throat> බාලයන් අසුරු කිරීමෙන් අයින් වීම සහ පණ්ඩිතානන්ත සේවනම් කියන එක දෙකම එකයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මූල ධර්ම වශයෙන් බාලයන් ඇසුරු කිරීම දැනගෙන ක්‍රියාවත් කරේ නැත්නම් පඬිතෙක් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. පඬිත කෙනෙක් ඇසුරු කරනකොට ඒ ඒ රසය තේරෙන්නේ නැහැ. ඉතින් මේක තමයි ජනප්‍රිය බුද්ධ ආගමේ පින් කිරීම සහ පව් දුරලීම කියන ධර්මයේ ජනප්‍රිය බුද්ධ ආගම පින් කිරීම ඉස්සරහින් තියෙන පඳුර පව් දුරලීම පසර ඊට පස්සේ පින්කම් පටන් ගන්නවා. පින්කම් කරන්නේ අතරම පවුදුරලණ්ඩයි. නමුත් දැන් පින්කම් පොළවල් පව කරන පොළවල් බාටපත් වෙලා තියෙනවා. ඒක නිසා බුදු දානසේ දේශනා කරපු සබ්බපාපස්සකරණ කියන ගාථාවේ කුසලසුපසම්පදා ඉස්සරහින් කියලා තියෙනවා. සබ්බපාපස්ස මේ අකරණ පස්සේ තියෙනවා. ඉතින් මේ පින්කම් කරන්න දඟල දඟල දඟලුවාට ඒ හරහා පාපයන් කරන බව තේරුම් ගන්න බෑ. මේ ජනප්‍රිය බුද්ධ ධර්මයේ අපිට මහා දක්වන ගතිය මත අපේ හිතේ තියෙන ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙට කියන කැමැත්ත. කැපී පෙනෙන තියෙන කැමැත්ත. එහෙම නැත්නම් ආගම දඩමීම කරගෙන මගේ තණ්හාදී මාන දිට්ටි වඩන්න තියෙන ෂටගතිය කෙලස් වල තියෙන මායාවේ තියෙන ගතිය නිසා සබ්බපාවසා කරන ගාතාව පත්තිරුවල ලියලා සූර්යක ගැට ගහලා බෙල්ලෙල්ලගෙන ඉන්නවා මිසක්කා කරන හරියක් කරන්න පිංකම් කරන එක විතරයි. මේ නිසා අකුසලයට දුරු වෙන්න තැනක් නැහැ. මේකෙත් ඒ වගේමයි ඉස්සල්ලා කරන්න ඕනේ පාප මිත්‍යංගෙන් වෙන් වෙන්නේ. එතකොටයි කල්යාණ මිත්‍රව හම්බ වෙන්නේ. අපි කියනවා කල්යාණ මිත්‍ර අපිට නැතය. ලෝකේ පිරිහිලාය. ඒක නිසා අපි මේ පාප මිත්‍යන් හම්බ වෙලා තියෙන්නේ. ලෝකේ වැරද්දක් නිසායි, බාහිර වැරද්දක් නිසායි. ඒ නිසා මම කෙලසිලා තියෙන පාප මිත්‍යෝ නිසායි කියලා ආත්මවාදයක් හදාගෙන පාප මිත්‍යෝ කියලා જાතියක් හදාගෙන තමනුත් වංක ක්‍රමයට වංචනික ක්‍රමයට පාප මිත්‍රෙක් වෙලා පාප මිත්‍රයන් ඇසුර කරමින් එහිම ගැලී වාසය කරනවා. මොකද ධර්මයේ පොතු වල පිරිසුදු කරලා පතුරු ගාලා බැලුවොත් ඒක තියෙන්නේ පාප මිත්‍යයන්ගෙන් ප්‍රහාණය වීම දුරු වීම තමයි ඉස්සල්ලාම කරන්න පුළුවන්. සබ්බ පාපස්සා කරනවා. ඉතින් ඒක කියපු ගමන් අපේ හිත ඇතුලේ මොකද්ද කරප්පං ගතියක් එනවා. ආසාත්මක ගතියක් එනවා. මේ ඒ මොකද අපේ හිතේ ගොඩක් තියෙන පාප අදහස්. ඒ නිසා පාපාදාහ තියෙන කෙනාට පාප මිත්‍යයන් සමග ඇසුරු කිරීම සුවයලවනවා. ඒ නිසා කාට හරි ඒ පාප මිත්‍යයන්ගෙන් වෙන්වීම කියන කාරණාවට වචනෙන් අහපු එක හිතට වද්දා ගන්න නම් මත්ය වශයෙන් නැත්නම් ආකල්පමේ වශයෙන් එහෙම නැත්නම් සංකල්පමේ වශයෙන් සංකප්ප වශයෙන් අර තේරුම් ගන්න වෙනවා මේ ධර්මතා දෙකේ ඉස්සරහින් තියන්න ඕන මොකද්ද? ඒක අනුමාත අනුමත කරමින් අනුයාත වීමෙන් එන ධර්මය මොකද්ද කියලා. අන්නේ දෙක සාසනේ පැටලිලා ගන්න තියෙන්නේ. ඒක සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවෙත් කියලා තියෙනවා වෙදකමට වඩා හෙදකම හොඳයි කියලා. අද හෙදකම පස්සට දාලා වෛද්‍ය විද්‍යාවට ඉස්සරහට එන්න විල තියලා තියෙනවා. ලෙඩ වෙන එක ප්‍රශ්නයක් නෑ. ලෙඩ උනාට පස්සේ සනීප ගන්න එක වෛද්‍ය විද්‍යාවට බාර දීලා ලෙඩ වෙන්න ඕන ආහාර ආශාත්මක දේවල් පාවිච්චි කරමින් ලෙඩ සනීප කරන්න බැරි වෛද්‍ය විද්‍යාව දුර්වල නිසායි කියලා අපි දැන් වේදකම ඉස්සරහට දාලා. බුද්ධ ආගමෙත් ඇමරිකන් බුද්ධ ආගම කියලා කියන්නේ බටහිර බුද්ධ ආගම කියලා කියන්නේ තන්නේ කරම මේ ආගම ධර්මයේ භාවනා පාවිච්චි කරන්නේ ලෙඩසුව කරා. නිවන් දකින්න දෙවි. ඉතින් මේ නිසා ඒක ලාභ වෙලා තියෙනවා. වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙනවා. ඉතින් මේ බටහිර ලෝකයේ ආදර්ශය 100%ක්ම ලංකාවේ බුද්ධ ආගමේ තියෙනවා. හැම වෙලාවෙම ආගම පාවිච්චි කරන්නේ අපි තමන්ට මේ දැනෙ දැවෙන ප්‍රශ්නයක් විසඳ ගන්න මිස නිවන් දකින්න වගේ පවු නොකර සිටින්න හෝ කාම මිත්‍යන් දුරු කරන අදහසකින් නෙවෙයි. ඉතින් ඒකට ඇත්තටම මේ එකනාගේ එකනාගේ මති මතාන්තර වල පෞද්ගලික මට්ටමින් බලපෑමක් කරන්නත් බෑ. මොකද ජන විඥානයේ තියෙන වැරදි මතේ. ඒක තියෙන්නේ පාප මිත්‍යන් ආශ්‍රය කරන්න වීම සමාජයේ වැරද්දක්. ඒක පාප මිත්‍යන්ගේ වැරද්දක්. ඒ නිසා අපි මොකද කරන්න කියලා අර වාසියටත් ලේසියටත් පාප මිත්‍ය ආශ්‍රයයට යනවා නිසා යම් කිසි කෙනෙකුට කොච්චර පිටකොන්දක් අවශ්‍ය වෙනවද කොච්චර ආත්ම දමනයක් ශික්ෂාවක් බයලජ්ජාවක් අවශ්‍ය වෙනවද මේ පාප මිත්‍ර ආශ්‍රයෙන් අපි නැත්තම් පාපයෙන් දුරු වීම කියන කාරණාව सिद्ध කරගන්න. ඒක ඉතින් ඔය සමාජ මට්ටමේ ආචාර ධර්ම මට්ටමේ ඔය විතර කතා කරාට ඇතුළතින් සීල ශික්ෂාව ආරක්ෂා කරගන්න සමාධි ශික්ෂාව ආරක්ෂා කරගන්න ප්‍රඥා ශික්ෂාව ආරක්ෂා කරගන්න ඒ වගේ පාප මිත්‍යංගෙන් වෙන්වීම තරම් ගොරෝසු දෙයක්වත් කරගන්න බැරි නම් ඇතුළත කරනවට සූක්ෂම කටයුතු කරගන්නවා. ඉතින් ඒක නිසා මංගල සූත්‍රය ඉස්සලාම් කියන සබ්බ පාපස්සාකරණම් කියන ගාතාවම තමයි ගාථා පදේම තමයි මේකේ තියෙන්නේ. පාපං පහ පාපං සහයම් පරිවර්ජයේත. ඉතින් මේක නිදාන කතාව පෙන්නන මේක පශී බුදුරජාණන් වහන්සේ නමකගේ උදාන ගාතාවක් කියන පදනමේ ඉඳලා නිදාන කතාව පෙන්වන්නට කියලා තියෙන අටුවාවේ පෙර බර්ණස් විසු බ්‍රහ්මදත්තරම් රජ කෙනෙක් වාසය කරන කාලේ රජුරෝ වීජ සංචාරය කරද්දී දැක්කලු රජුරන්ගේ මේ ධාන්‍යාගාරේ හිස් කරනවා. පරණ තිබුණ ධාන්‍ය එළියට දානවා. ඉතින් මේ රජුරෝ ඇමතිවරුන්ගෙන් මොකද කියලා ඊට පස්සේ කලු අලුත් ධාන්‍ය එන නිසා පරණ දහණිය අයින් කරනවා ඒ නිසා ගබඩාව සුද්ධ කරන වෙලාව කියලා. ඉතින් මම ආශ් වෙනවා දැකලා රජුරෝ කිව්වලු එහෙමනම් අපි අන පෙරලාලා දාන් දාන්සලක් දෙමු කියලා. එතකොට යම්ති මණ්ඩලේ හිටපු කෙනෙක් කිව්වලු ස්වාමීන් වහන්සේ දාන දෙන එකෙන් ඇති ප්‍රෝධනයක් ඇත්තේ නැහැ. දාන දීමෙන් ඵල ප්‍රෝධනයක් එන්නේ නැහැ කියලා මේ රජුන්ට අනුශාසනා කරද්දී රජුරෝ ඒකට විමසික පාප දිච්චය දැකලා මේ මිනිස්සු රජුරන්ට අර්ථයෙන් ධර්මයෙන් නෙවෙයි අනුශාසනා කරන්නේ අනර්ථයෙන් අධර්මයෙන් කියලා නැවතත් යණ යන තන භාණ්ඩාකාරවල මේ කටයුතු දැකලා හතර පහ පොලකදී කියලා තියෙනවා. එහෙමනම් මේ විචිකන දේවල් නැති නාස්ති වෙන්න දෙන්නේ නැතුව මිනිසුන්ට ධම්මයට පවත් ගන්න. ඒකට හැම වෙලාවෙම රැමතිවර ඇවිල්ලා රජුරන්ට මතක් කරලා තියෙනවා දාහණයෙන් අර්ථයක් නැහැ. දුන් දෙේ ඵලයක් නැත. මේ එහෙම නැත්නම් මේ මේක ඔබ වහන්සේ කියන්නේ මේ බෝසතාණන්සේ නමන්නේ රජ කෙනෙක් රජුරෝ අර්ථ ශාස්ත්‍රය දැනගන්න ඕනේ. ඔය දන් දීමෙන් මේ රටක් රාජ්‍යයක් සෞභාග්‍ය කරන්න බැරිය කියලා අර්ථ ධර්ම දීලා තියෙනවා. ඒකට රජුරන්ට ඇවිත් කලකිරීම නිසා ඇසුරු කරන්නන් මේ විදියට වටිනා ආර්ථික න්‍යාය ධර්ම ගේනකොට ධර්මයේ පිටිපස්සට යනවා. හැබැයි ආර්ථික පැත්තේ නම් ඊටාම දක්ෂ මොළ. නමුත් ධර්මේ නැහැ. බයලජ්ජාව නැහැ. ඒ මානව දයාව නැහැ. මේ නිසා රජුරන්ට ඇවිත් කලකිරීම නිසා රජුරෝ රජකම අතහැර දාලා ගිහිල්ලා මේ අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන හැමදිනාම අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. අර්ථ ශාස්ත්‍රය අපට කියලා දෙන්නේ ඒක අසුචිය. ඒක නිසා මනුස්ස ඇසුරක් මට නොවේවා කියන හැඟීමක් ඇති කරන තියෙනවා. මේ මේ සූත්‍රය ඉවර කරන්නේ කග්ගවිශාන සූත්‍රය ඉවර කරන්නේ ඒකෙන් යව් කවුරු හරි කාට හරි අනුශාසනාවක් කරනවා නම් ඒ අනුශාසනාව 100 100ක් රුපියල් මත තියෙනවා. අර්ථ ශාස්ත්‍රෙමත් තියෙන එක අසුචි. කිසිම කෙනෙකුට වෙන එයින් තොර මේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවක් බුදුහාමුදුරු කියන දෙන විදිහට සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවක් අනුශාසනා කරන්න බෑ. කරන්නෙම වාසිය බලන්න. ඒ නිසා කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල තියෙන්නේ. ඒ නිසා මිනිස්සයා කියන සතා අසුචි. අත්තට වඤ්ඤා. මේ අර්ථ ශාස්ත්‍රයෙන් අනුව කල්පනා කරන නැත්නම් ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට කතා කරන මිනිස්සයා ආගේ කතත් අසුචි ක්‍රියත් අසුචි මනසත් අසුචි ඒක නිසා ඒකෝ චරි එකක්ක විසංකප්පු මනුස්ස ආශ්‍රයන් නොවේ ඒවා තමයි ගස්කල් අපිට උපදෙස් දෙන්න එන්නේ නැහැ මොකද ගස්කල් ලාභ සත්කාර વિશેයි නෙවෙයි කල්පනා කරන්නේ මනුස්සයා හීනෙමුත් කල්පනා කරන්නේ අවදිමුත් කල්පනා කරන්නේ තනියවත් කල්පනා කරන්නේ පොදුවේත් කල්පනා කරන්නේ කුට්ටිය කඩා ගන්න දෙන හැම උපදේශයක්ම අත්හට පඤ්ඤා අර්ථ ශාස්ත්‍රයේ සලකලා තියෙනවා ඉතින් අද ලෝකයේ ප්‍රධානම වේදේ තමයි අර්ථ ශාස්ත්‍ර වේදේ. ඒකේ ඉතිහාසය බැලුවොත් අර්ථ ශාස්ත්‍ර ඉතිහාසය ගත්තොත් මානවයා කියන්නේ මොනතරම් අමන જાතියක්ද කියලා මිනිස්යා විසින් මිනිස්යා විනාශ කරන්න, තමන්ගේ රට පාවා දෙන්න, ආගම જાතිය පාවා දෙන්න ඕනම කෙනෙක් අර්ථ ශාස්ත්‍රය අනුව අර්ථකථනය දෙන්න පුළුවන්. ඒක තමයි අද ජනප්‍රියම විෂය. ඔය ඉතින් ඔක්කොගෙම දරුවෝ අධිකන ගන්න ඇත්තේ ඔය මේ පරිපාලනය තමයි. අර්ථ ශාස්ත්‍රය පරිපාලනය. ඉතින් ඒගොල්ල කරන්න දන්නේ අම්මා තාත්තා සූරගෙන හරි කමන්නේ කුට්ටිය කඩා ගන්න මිසක්කා අර්ථ අර්ථයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන කරන්න බෑ. ඒ කට්ටිය දෙන අර්ථය අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක. ඉතින් මේ රජුරෝ එතකොට ඇත්තටම ලාභ සත්කාර සම්මාන සිලෝකයේ විශේෂ සාමාන්‍ය ජනෙ ඉක්මවලා හිටපු නිසා රජුරන්ට මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා එදා වේලා හම්බ කරගන්න බැරි මනුස්සයාට අර්ථ ශාස්ත්‍රය වෙන මොකක්වත්ම නැහැ ලෝකේ. ඒ නිසා මේ අර්ථ ශාස්ත්‍රය ලබලා දෙනවයි කියලා දේවවාදී ආගම් පවා අද ආගම පැත්වීමේ කටයුතු කරනවා. මොකද මිනිස්සයා දරිද්‍රතාවයට පත් වුණාට පස්සේ අර්ථ ශාස්ත්‍රය ගැන දෙයියපා. අතමිට කාසි බලන් හොඳ හැරි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකෙම වන්නම් කියලා තමයි තියෙන්නේ. මේ කාශ්පණන් නැති නිසා තමයි ප්‍රශ්නේ. රජුරෝ කියලා කියන්නේ කාශ්පණන් තත්ත්වයේ ඉක්මවපු කෙනෙක්. ඒත් ඇමතිවරි රජුරවන්ට දාණයෙන් අර්ථයක් නැතරිය ආදිවාසීන් දෙනකොට රජුරු දන්නා මේ හොඳම ආර්ථික විශේෂඥ තමයි මේ කතා කරන්නේ. හැබැයි මේ මිනිස්සු ආර්ථින් බුදු රජුරන්ට අර්ථ දෙන්නේ ධනාධි කටයුතු කරන රජකම් කරන්න බෑ. ඒක කරන්න ඕනේ ආර්ථික සංවර්ධනයට. ඡාරිතල පහසුකම් ටික හදාගන්න. ධාන්‍ය කාර්යයෙන් දේවල් මිෂන ටිකක් ගන්න දුන්නාම කොහෙද රටක් ආඩ්‍ය වෙන්නේ කියන එකයි අර්ථ ශාස්ත්‍රයේ තියෙන්නේ. අන්න ඒක තේරුම් ගත්ත නිසා මේ රජුරෝ පැත්තකට වෙලා මේ පාප මිත්‍රයන්ගේ ප්‍රහාණය කරන්න බෑ රාජධානි වල ඉඳගෙන රජකම් කරද්දී. පරිපාලනය කරද්දී. නායකත්ව කරද්දී. ඒ නිසා ඒ රාජධානියෙන් අයින් වෙන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ, රුක්ක මූලගත වෙන්න ඕනේ, ශූන්‍යාකාරගත වෙන්න ඕනේ කියලා කියලා රජුරෝ පැත්තකට වෙලා මේකම කල්පනා කරනකොට මේ පාප මිත්‍යයන්ගෙන් වෙන් වෙන්නයි මම රජකම පාවිච්චි කරන්න ඕනේ නැත්නම් පාපතරයන්ට රජ වෙන්න නෙවෙයි. පාපයේ තියෙන බෝ රටවැසියන්ට රජ වෙනකොට රජුරෝ පාවතර වෙනවා. ඒ නිසා රජුරවන්ට තමන්ගේ අර්ථ සිද්ධිය සලස ගන්න ඕනේ නම් රාජධානිය අතාරින්න. රාජ්‍ය අතාරින්න. ඉතින් මේ රජුරෝ මේ රාජ්‍ය අතහැරලා ඒකටයි මට විධායක බලතල තියෙන්නේ. රජුරවන්ට තියෙන විධායක බලතල තමයි මේ රාජ්‍යය වවාගෙන කණ එක නෙවෙයි දිනෝරට හැරපියා යනාසේ රජුරවන්ට විධායක බලයක් තියෙනවා. ආනේ විදායක බලේ පාවිච්චි කරලා හිතටත් ඒක වද්දාගෙන භාවනා කරනකොට පසේ බුද්ධත්වය සාක්ෂාත් බවත් ඒ පසේ බුද්ධත්වය සාක්ෂාත් වුණාට පස්සේ අනිකුත් මේක තේරුම් ගත්තේ නැති අයට ඉඟියක් වශයෙන් ඒකට කියන උදාන ගාථා උදාන ගාථා කියන්නේ කාටවත් එල්ල කරලා කියන එකක් නෙවෙයි මෙයා හිතට ආපු ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනවා සුවාසයක් කරිනා වගේ අඩියෙම එන හැඟුම කියා පානවා පාපං පහ සහයං පරිවජ්ජයේත මේ පාප සහය පාප මිත්‍රත්වයේ ප්‍රතික්ෂේප කරන්න අයින් කරන්නට අනත්ත දස්සින් විෂමං නිවිට්ඨං අනර්ථයේ දක්වන්නා වූ මේ විෂම අර්ථ දක්වන්නා වූ ගෙන් අයින් වෙන්නේ කියලා අනත්ත දර්ශනය කියන කෙනාගෙන් අයින් වෙන්න කියලා අයින් උනේ නැත්නම් අනත්ත දක්ෂණ අය නිටතරම දිවා රාත්‍රී වටේ ඉඳගෙන Tamanට අත්යෙන් ධර්මයෙන් අනුශාසනා කරන විදිහට අපිත් එක්ක ඇසුරට කැමති වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන් ප්‍රහාණය කිරීමට ප්‍රයෝග කරේ නැත්තම් එහෙම නැත්තම් ඒකට ක්‍රමවේදය ප්‍රතිපදාව දන්නේ නැත්තම් ඒකාන්තෙම වට කරන්නේ ඔය මේ අනත්ත් දස්සන කට්ටියගේ එනතන් අර්ථ දර්ශනය කරන අය නෙවෙයි අනික් කට්ටිය නිතරම ඇසුරට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තමන් මේ <clears throat> අනර්ථ දර්ශනය වැරදි අදහස් දක්වන කියාපාන අය අයින් කිරීම සඳහා තමන්ගේ හිත යමක යොදවනවා අපි ඒකට කියනවා කුසල සුපසම්පදා කියලා. මේ පාපතරයන් අයින්කරනද ධන සංගනිකාවෙන් අයින් වෙන්න එහෙම නැත්නම් සම්බෝ මේ කන්‍යා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙන්න කරන කුසලයට කුසල ක්‍රියාවට කුසල ක්‍රියා කියනවා කුසල ක්‍රියා කියන එකෙන් අදහස් කරන්නේ ක්‍රියා කියන අදහසයි අපි සාමාන්‍ය ලෝකේ ක්‍රියා කරනවා කියලා කියන්නේ වැඩ කරනවා කියන එක. නමුත් රාතන් වහන්සේගේ ක්‍රියා හිතක් කියලා කියන්නේ රාග ద్వේෂ මොහ නැති හිත. බලන්න මේ ක්‍රියා කියන පදය සමාජගත වෙනකොට සක්‍රිය වෙනවයි කියලා කියන්නේ කය වචන හිත වැඩියෙන් ක්‍රියා කරනකොට. රහතන් වහන්සේට හෝ සරුවචන් වහන්සේට ක්‍රියා හිතක් පහළ වුණයි කියලා කියන්නේ ඒකෙන් සම්පූර්ණ අනික් පැත්ත. මේ හිත අවුස්සන රාග ద్వේෂ මොහ නැති හිතට ක්‍රියා හිත කියලා කියනවා. ඉතින් ඒ ක්‍රියාහිත කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අනුන්ගේ හිතසුව පිණිස සතුන් නොමරමින්, හොරකම් නොකරමින්, කාමීත්‍යාචාරය නොකරමින්, බොරු කේලම් හිස්සතන පරිසවසන නොකියමින් ඒ විනුවට අභේ දාණය දීලා සාමාන්‍ය දාණය දීලා කාම වස්තුන් ආරසා කරලා ඇත්ත කතා කරමින් ඒ වගේ කිරීමට අපි ක්‍රියාත්මකයක් කරන ඒවට කුසල ක්‍රියා කියලා කියනවා. ඒ කුසල ක්‍රියා තමයි අද ඔය බෝධි පූජා බවට පත් කරගන්නේ. අද ඔය තමන්ගේ කුට්ටිය කඩාගන්න අර දෙය ඉල්ලන්න මේ දෙය ඉල්ලන්න ක්‍රියා බවට පත් කරන තියෙන්නේ අනික් අය සාක්ෂි කරගෙන. ඉතින් ඒක නිසා ඒ ක්‍රියාවලට කියනවා පාප ක්‍රියාවලින් වැළක්වීම සඳහා යම් පාප නැති ක්‍රියාවගයක් කරනවා ඒකට කියනවා කුසල ක්‍රියා කියලා. නමුත් ක්‍රියාහිත් පහල කරන තව ක්‍රමයක් තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුනම නැති හිතක් ඇති කරගත්තොත් අනිමිත්ත හිත, අප්පනිත හිත, ශුන්්‍යත හිත කියලා ඒ ක්‍රියා. එතෙන්ද යණ්ඩයි මේ දීගියතරයි. එතෙන්ද යණ්ඩයි වනගත වෙන්නේ. එතෙන්ට යන්නයි අබිනිෂ්ක්‍මණය කරන්නේ මේ පින්කම් කරන්න අධ්‍යක්ෂකවරයෙක් වෙන්න නෙවෙයි. ඒක කරනවා නම් ගියෝ හරියට ගෙවනවා. ඒගොල්ල වෙනුවෙන් මේ සදී පෑදී සිටගෙන ඒ ඒ කියන යාතිකා යහදිලි යදින්න පටන් ගත්තට පස්සේ ඉතින් එතකොට ඒකට කුසල ක්‍රියා කියලා අද දාගෙන තියෙනවා. ඒක නිසා මේ බුරුම පණ්ඩිතසාංශයේ මේ සැදී බුරුම ගියා වෙලත් මතක් කරා දානයක් දීමත් කුසල ක්‍රියාවක් ඒ දාන දෙන චේතනාවේ ලෝභේ නැත්තම් දාන දෙන වෙලාවේදී ද්වේෂේ නැත්තම් දාන දෙන වෙලාවේදී අදුම ගානේ කර්ම නිසා කර්මඵලය අදහන මෝහය නැති බව තියෙනවා නම් ඒ චිත්තක්ෂණයට කියනවා දාන කුසල ක්‍රියා. මොකද දාන දෙනකොටම ලබන ආත්මෙ මෙච්චර ලැබේවා අල්ලපු විදිහට වැඩිය මම හොඳින් දෙන්න ඕනේ. ලොකු පුරාජීරයක් අහන්න ඕනේ. බිත්ති වල නල්ලියන්න ඕනේ. ආදි වශයෙන් කටයුතු කරනවා නම් ඒ මුළු ක්‍රියාවලියම කිසිම තැනක අලෝභ චේතනා, අදෝස චේතනා, මෝහ චේතනා නැහැ. නිසා දානයක් දෙන වෙලාවේ සතුම් මරන වෙලාවට වැඩිය හොරකම් කරන වෙලාවට වැඩිය අර ලෝභ දෝහස් දෝෂ මෝහ නැති චිත්තක්ෂණයකට අයිතිවාසිකම් කියන්න පුළුවන් මේ ක්‍රියාහිත කියන එක දන්න කෙනාට. සීලයක් රකින්නකොට සතුක් නොමරනකොට හොරකමක් නොකරනකොට කාමීච්ඡාචාර නොකරනකොට බොරුවක් කියලාමක් හිස් වචනයක් නොකියනකොට මේ මම ටික ටික සමාදන් වෙන්නේ ක්‍රියාහිතක් ඒ වුණාට හිත ටිකක් ඔය තාම කාමච්ඡන්දේ තියෙනවා ව්‍යාපාදේ තියෙනවා චීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡ තියෙනවා ඒ නිසා සීලේදී අඩු ගානේ කයෙන් වචනේ <clears throat> සිදුවෙන මේ අකුසල් නැති උනායි කියලා කිව්වොත් අපි තුනෙන් දෙකක් ලකුණු ලබනවා. ඒ නිසා පරයන්කයට ගිහිලා පැයක් වාඩි වෙලා ඉන්නකොට මේ පැය ඇතුළත කයෙන් අකුසල් ක්‍රියා නිසිද්ධ නොවීම. පැයක් වාඩි වෙලා ඉනකොට වචන වලින් සිදුවෙන අකුසල් ක්‍රියා නොවීමම කුසලයක් වෙන භාවනා කුසල් මොකුත් ඕනේ ඒකවත් බෑ අපිට මේ එක තැනකට වෙලා පැයක් ඉන්නවා කියන එක කරන්නත් බෑ කතා නොකර ඉන්නත් බෑ. ඊට වැඩි අපි හරි කැමති තුන් හතර දිනක් එකතු වෙලා අපි නිකන් ඉන්නවට ඔය කතා කරගන්න. නමුත් එතකොට මේක සංසන්දනය කරොත් කාය වචන දෙක සවිඥානික සම්පජානව සචේතනිකව ක්‍රියා නොකර මේ ඉන්න වාඩි වෙන්න ගන්න හිත ක්‍රියා හිතකට තුنين දෙකක් ලැබෙනවා. ඉතින් මේකවත් භාවනා කරන කෙනා හුඟක් වෙලාවට දන්නේ නැහැ. හුඟක් වෙලාවට කියනවනේ භාවනා කළමට ධ්‍යාන ලැබුණේ නැහෙනේ. මට මේ අරමුණ සතිය ඉතිරිපත් උනේ නැහෙනේ. මට කය හොල්ලන්න තු ඉඳගෙන ඉන්න බැරි වුණානේ. මට මේ අභිඥා ලැබුණ නැහෙනේ. ධ්‍යාන නැහෙනේ. මාර්ගඵල නැහෙනේ. විපස්සනා ඥාන ලැබෙන්නේ කියලා හරියට අපි උනන්දු වෙනවා හරියට මේ කේවල පරිපූර්ණත්වය ලබා ගන්න. අඩු ගන්න දන්නවනම් මේ ඉඳගෙන ඉන්න එක පැවසල පැහැදයක් කරනවා නම් කොච්චරක් ක්‍රියා හිත පහළ වෙන්න ඉති කියනවා. ඊට පස්සේ ඒකේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී යම් විටක හිතත් නානා අරමුණු දිගේ දුවන ගතිය කියන කාමච්ඡන්දේ වෙනුවට උත්සාහයක් ගත්තොත් දී ඇති අරමුණක කාම කායानुපස්සනාවට සම්බන්ධ කය හෝ ඉරියව් හෝ ආස්වාද ප්‍රසවාසය හෝ මොනවා හරි දෙයක හිත බැඳලා තියානින්ද එතකොට අර වාචසික මානසිකව පවතින හිතත් කාමච්ඡන්දේ වෙනුවට ඒකෝදි භාවයකට එහෙම නැත්නම් ඒකාග්‍ර භාවයකට ටික ටික කිට්ටු කරනවා. එහෙම ප්‍රයත්න කරන නැත්නම් කොහොමඩක්වත් වෙන්නේ නැහැ. එහෙම කරලා කියලා නැත්නම් අර කදිගේ ලිකිරු වගේ කාල කලාන පයින්නවා. ඉතින් මේක හිර කරන්න පටන් අරගත්තාම ඒකට අර සීලෙන් ලැබෙන අනුග්‍රහිතේ මත කාය වචන දෙක දොඩමලු කරන්නේ නැතුව කය අන්‍ය විිත කරන්නේ නැතුව හිත අරමුණක තබා ගන්න ගන්න ප්‍රයත්නය අසාර්ථකුණත් ලාභයි මේ ලාභයක් තියෙනවා මොකද එයා දිට්ඨි වශයෙන් සංකප්ප වශයෙන් දන්නවා මේ එළියේ හැසිරීමක් නැති හිත ඒකාන්තේ කමච්ඡන්ද. ඒ කාමච්ඡන්ද හිත නැවත නැවත අරමුණකට නැගීමම කාමච්ඡන්දේ නැති පාප හිතවිල්ල අයින්කරනද නික්ලේශී කායනුපසන ඉස්රන් තබා ගැනීම පාපං සහාය පරිවර්ජයේත කියන එකේ සියුම් අර්ථයක් දෙනවා. ඊට පස්සේ මෙහි ඉන්නකොට නද්දකින් නොපතන් කියලා බුදුමාකාර දුෂ්කරතා පහළ වෙනවනේ. ඒකාකාරී කම්මැලි නීරසයි ඇඟ නිකන් ලුණු දෙහි දැම්මා වගේ අච්චාරු දැම්මා වගේ හරි වෙහෙසයි. එහි මේ නිකන් කයිවාරු ගා ගන්නකොට මොකුත් නැහැ. ඒතර තේරුම් ගන්න මේ භාවනා කරනකොට තමයි මේ අමුතු ව්‍යාපාදයක්. මේක කියන්නේ නුරුස්නා ගතිය කියලා. ඉන්න බෑ. කඩිගාය. නලියනවා. මොනවා හරි කරන්න හිතෙනවා. ඒකට ඒක තේරුම් අරගෙන ඉවරලා මේක මොකුත් නැහැ මං දාන් ඇද ඇද ඉන්නවනම් බීඩියක් බීබී බෝක්කුවක් ළඟ ඉඳන් කයිවාරු කියලා කියලා ඉන්නවා නම් එහෙනම් බුලත් ටිකක් කකා කවුරුත් එක්ක හරි පච කියලා කියලා ඉන්නවා නම් නෑ දවසේ යනවා දන්නේ නෑ නමුත් මේ කයර ගත්ත ගමන් අර නුරුස්නා ගති හරියට මේ ඇහැට වැලි ටිකක් දාලා තුලනවා වගේ රාස්පුවකින් තමංගේ ඇඟ තියලා තුලනවා වගේ ඉන්නම බෑ අහන්නේ මේ තියෙන ව්‍යාපාදයේ තේරුම් අරගෙන ඒ ව්‍යාපාදේ වෙනුවට මම දැන් කයට කරදර කරන්නේ නැතුව වචෙන්ට කරදර කරන්නේ නැතුව මේ එක තැනක තැම්පත් කරලා තියෙනවා. මේ තැම්පත්කට තියෙන එකම ප්‍රමෝදයක් ලොකු ලෝකයටත් පිනක් මටත් පිනක් සංසාරෙත් මම කරපු නැති දෙයක් කියලා මේ ඉඳගෙන ඉන්නේ ගැන ප්‍රමෝදයක් පහල කරගත්තා. වචන කතා නොකර ඉන්න ගැන ප්‍රමෝදයක් පහල කරගන්න පුළුවන් වුණොත් අර ද්වේෂය එහෙම නැත්නම් ඒ අර නුරුස්නා ගතියට ඒක ප්‍රතිනිධියක් වෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඔය ගැඹුරු සූත්‍ර සඳහන් කරලා තියෙනවා මේ ඉඳගෙන ඉන්නකොට එන ධාරතය, නීරස ගතිය, කම්මැලි ගතිය මත ප්‍රමෝදේ පාල කරගන්න කියලා. මගේ හිත දැන් කයේ තියෙන්නේ. මගේ හිත අතීතේ නෙවෙයි, අනාගතේ නෙවෙයි, අරය ගැන නෙවෙයි, අතන ගැන නෙවෙයි. මෙතනයි මෙතන ඉන්නකොට දැන් මේ කම්මැලිකමම, ධාරතයම එහෙම නැත්නම් මේ අසහනකාරී ගතියම සතිය තියෙන බාට ලක්නවා. මේකට හැරිච්ච දවසේ මට තේරෙනවා කවදාකවත් කයිවාරු කියලා කියලා ඉන්නකොට මේක කරන්න බෑ. කවදාකවත් අන්‍ය විහෙත වෙනකොට මේක කරන්න බෑ. අතීතනාගත ඉන්නකොට කරන්න බෑ. දාපු ගමන්ම මෙයා නුරුස්නා ගති පානවා. ඒක හොඳම වැඩේ බෙහෙත අහලා තියනවා කියන්නේ. ඇනේට වැදිලා තියෙනවා මිටියෙන්. ඒකයි මේ දරත ගතිය ඇවිල්ලා තියෙන්නේ. මේ නුරුස්නා ගතිය ඇවිල්ලා තියෙන්නේ. උංග දෙනෙක් මේ විවික්‍ය රසය දන්නේ නැති කෙනා නැත්නම් බණක් හරියට තේරුම් ගත්ත බැරි කෙනා ඉඳගෙන ඉන්න බෑ අරක අමාරුයි මේක අමාරුයි කියලා මේ එන දරතේට වෛර කරනවා. මේ එන නුරුස්නා ගතියට වෛර කරනවා. නුරුස්නා ගතිය කියන්නේ ද්වේෂයිතසිකය. ඒ වගේම ඒකාකාරීකම නීරස ගතියට වෛර කරනවා. ඉතින් බුදුජානනාංශය සඳහන් කරනවා මේ දරතයට මේ නුරුස්නා ගතිය ද්වේෂයිතසිකෙන් නැතුව ද්වේෂපදනමෙන් නැතුව ප්‍රඥාපදනමෙන් පොඩ්ඩක් බලන්න. මේක තෘෂ්ණාව නැති වෙන බවට ලකුණක් නේද කියලා දැනගන්න. ආශා කරන දේට නේද හිත යන්නේ කියලා දැනගන්න. ආශා කරන දේට හිත ගිය ගමන් දවස ගත වෙනවා තේරෙන්නේ නැති බව දැනගන්න. මොහේට යට වෙන බව දැනගන්න. මේකේ චිත්තක්ෂණය චිත්තක්ෂණය පාස පීරි ගෑයන ගතිය. දහවන තවන ගතිය. හොඳට දැනෙනවා. හරියට කනේ කිනිසුල්ලෙක් වගේ. ඇහැට වැලි ටිකක් වටනවා වගේ ඉන්න බෑ. මේකේ හොඳට පේනවා සතිය ආපු ගමන් ඒ උත්සන්නාසන ගතිය. ඒ උත්සන්නාසන ගතිය ප්‍රඥා ඡය පදන මේ බලනවා කියලා කියන්නේ ඒකට අපි නිබ්බිදා ඥාන කියලා කියන්නේ. නිබ්බිදා කියන්නේ නිර්වින්දනේ මේ තියෙන දේ නොදකින් නොපතන් කියලා එන තරහව. ඒක ද්වේෂ පදන මේ බැලුවොත් භාවනා කිරීම අමතර දුකක්. කැලීකට යනවා කියන්නේ දුකක්. ගහක් මුල වාඩි වෙනවා කියන්නේ දුකක්. ශූන්‍යාගාට යනවා කියන්නේ දුකක්. කතා නොකර ඉන්නවා කියන්නේ දුකක්. ක්‍රියා නොකර ඉන්නවා කියන්නේ දුකක්. කතා කරන ක්‍රියා කරන නැති පිරිසක් මැද ඉන්නකොට ගියත් කුඩල්ල පොට්ට උඩ තිබ්බා වගේ කුඩල්ල මූදු වෙරළකට ගියා වගේ රුස්සන්නේ මේක කවදා හරි සමාජ මට්ටමේ මේ ආචාර ධර්ම මට්ටමේ අකමැති වුණත් මේක කරලා කරලා කරලා කරලා කරලා ඒකට ඉත අත්බැහි කරගත්තොත් විතරයි දවසක මේ නුරුස්නා ගතිය ඇතුලෙන් එනකොට මේ කියන්නේ මේ කාමයේ අනිත් පැත්ත නැත්නම් ද්වේෂය ද්වේෂය කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත. මේක අරමුණු කරන්න පුළුවන් නම් සතියට අරමුණු කරන්න පුළුවන් නම් බුදුරජාණන්සේ සඳහන් කර තියෙන තරුණ ප්‍රීතියට හේතු වෙනවා කියලා. ප්‍රමෝදයක් වෙනවා මඩු ගානේ කය හොල්ලන්නේ නැතුව ඉන්නවනේ. මඩු ගානේ වචන කතා කරන්නේ නැහැ හිත තොඩවල. හිත දිගටම වාග් බහුල්‍යයට යනවා. නී මේ ඊට වැඩිය හොඳයි මං අතෙන් මෙතෙන් ගියා නම් ටිකක් කතා කරා නම් කියලා සංඥා ගොඩාක් ගොඩ පෙරක දෝරුකම් එනවා. ඒව සේරම මගේ නෙවෙයි හේතුඵල ධර්මයක ප්‍රතිඵල. මේක මේ විදියට බොයිල් වෙන්න ඇරලා ගොජ දාන්න ඇරලා මේක දෙසම් බලානින්ට ද්වේෂ පදනම දෙන්නේ. ඒකට අපි කලුවක සාදාලා නැගිටලා විසිකොලා. එහෙම නෙමෙයි ඉවසාගෙන පොඩක් හිටියොත් ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? ව්‍යාපාද ප්‍රතිපක්ෂ වෙන ප්‍රමෝදේ කියන්නේ මොකද්ද කියන එක ප්‍රඥාගතික චෛතසිකය තියෙන කෙනාට අල්ලන්න පුළුවන්. එහෙම නැතු ඒක පෙරපින් නැති කෙනාට මේක කටු කුඹලක්. අඩයටිකින් අනින්නා වගේ. කටු කටු බෙලේ පෙරලනවා වගේ. කුරුසෙට තියලා එන ගැහුවා වගේ. රුස්සන්නේ ඉතින් එතකොට දැනගන්න ඕනේ මේ බාහිර ජන විඥානේ නෙවෙයි මගේ මනසේ පහළ වෙන චෛතසික වැඩි හරියක් සෙනගක් එක්ක ඉන්න කැමැත්තදී. ජන සංගණිකාවෙ ඉඳ තියෙන කැමැත්ත. සංගණිකා රාමතාවේ තියෙන. කුලයා කෙරේ ගණයා කෙරේ බැඳෙන තියෙන. ඒකට ව්‍යාපාර ගොඩාක් අපිකම් කරනවා. වරහන් ඇතුලේ දාගන්න එකට පින්කම් කියලා දාගන්න. බටහිර ලෝකේ පින්කම් කියන වචනයත් ලංකාවත් උපහාසයට ලක් කරලා තියෙනවා. ලංකාවේ බුද්ධ ආගම පින්කම් බෝල්පාරන්නේ. බුද්ධ. බුරුමේ ඒකට උත්සවය කියන නම පාවිච්චි කරන බුව. ඒ නිසා බුරුම කායට විහිළු කරනවා උන් උත්සවකාරයි. ඕන තැනක ගියාම හැම එකටම උත්සවයක් වෙනවා බුරුම. මේ බෞද්ධ උත්සව. ඒ කියන්නේ බුදුහාමුදුරන මඩගෙයි. ලංකාවේ තියෙන පින්කම්. තායිලන්තෙත් වචන එකදී මම තායි භාෂාව දන්නේ හැම තැනකම මේ බුදුහාඳුරු පෙන්නපු මේ හුදකලාව විවේකය පාපෙන් පරිවර්තනය කියන එක වචනේ හරි ආපු සුද්ධා බලාගෙන ඉන්න මේ සංඝයා උදේ ඉඳලා හැන්ද වෙනකන් කීයක් පින්කම් සංවිධානය කරනවාද කියලා ඒ නිසා කියන්නේ ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ පින්කම් අධ්‍යක්ෂකවරු කියලා කියන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට. වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් පින්කම් සැලසුම් ඒ පිංකම ඉවර වෙන්න ඉස්සලා අනිත් එක සැලසුම්. ඉතින් ඒකට සතිය පැහැදිලි ගත්ත ගිහියෝ ඉන්නවා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට සිවුරෙන් දඩුවක් තියෙන්නේ පිංකමක් කරන්න. පින්ඳ පාතෙන් දඩුවක් තියෙන්නේ පිංකමක් කරන්න. ආවාස වලින් දඩුවක් තියෙන්නේ පිංකමක් කරන්න. බෙහෙත් පිළිකරෙන් දඩුවක් තියෙන්නේ පිංකම් කරන්න. අනේ අපිට කියන්නේ කියෝප්පලියෙන් අපි දෙන්න කරදර වෙන්න එපා. මම චෙක් එක අස්සම් කරලා දෙන්න. ඔබ වහන්සේට කරදරයක් නැහැ. කරගන්න. හාමුදුරුවෝ අඩුම පිළිකර ටිකක් දාලා චෙක් එකේ වැඩි ප්‍රමාණයක් Tamanට තියාගන්න. කිලින්ම සල්ලි දෙනවා නම් ලේසියනේ. එයාට පින්කමට අනුශාසනා කරනකොට ඉහළම වචනෙන් අනුශාසනා කරනවා. මොකද හාමුදුරන්ට අධිකාරී ශක්තිය ලැබිලා තියෙනවා පින්කම් මුවාවෙන් සල්ලි ටික තියාගෙන පිරිකර ටික වටේ කරපන්. ඒ පිරිකර වලට කියන්නේ ගමන් පොදි කියලා. එක එක ලියලා බලන්න. මේ හාමුදුර අර හාමුදුරන්ට කිව්වොත් ඒ හාමුදුර අර හාමුදුරන්ට කිව්වොත් ඒ හාමුදුර මේ හාමුදුරන්ට කිව්වොත් හාමුදුරන්ගේ බැංකුව ගිනම තර වෙන එක විතරයි. මේ ගිහිය නොදන්න දෙයක් නෙවෙයි. ගිහිය තමයි මේකේ 75ක් වගේ. මේ හැම පින්කමකටම ධෛර්යය දෙන්නේ ගිහි. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සංඝයා. ඉතින් ඒ නිසා සංඝයාට මයික් එකක් ලැබෙන්නකම් බලන්නේ නැත්තම් නිකන් උණ වගේ. පතරෙන් නැවිත් ඇද්ද යම් කෙනෙක් ගණ්ඩ ගණ්ඩ මාගේ රූපේ මම ෆොටෝජෙනික්. එච්චරයි අහංගියා බලන්නේ නිතරම ඉන්නේ ගානේ කවුරු පත්‍රකාරය කවුරු හරිද මේ මම ෆොටෝජෙනික් මා ෆොටෝ එක තියලා මේ විරිත්තගෙන ඉන්න ෆොටෝ එකක් දාන්න පුළුවන් නම් අන්න පින්කම සාර්ථකයි. ඉතින් අපේ ඉස්සරහට යනකොට කොහෙද යන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. අපි පුංචි කාලේ මෙච්චර පින්කම් තිබුණේ නැහැ. ඒ පොඩ්ඩක් කල්පනා කරමු අපි ළඟ තිබුණා පුංචි පින්කම් අයින් වැඩිච්ච මලක් කවුරුන් ගිහලා බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා ඒ පින්කම් එකක් කරා. අපි ලොකු සාංශ කියනවා අපි පුංචි කාලේ මල් පෙරහැරවල් පැවැත්තුවා. දැන් තියනත බලන්න මල් පෙරහැරවල් දැන් නෑ අලි පෙරහැරවල් තියෙනවා. ඒක පොඩි නෑ. ඒ පොලිස් ප්‍රතිර දැනුම් දෙන්න ඕනේ, පොලිසිය ගන්න කියලා පාරවල් සුද්ධ කරන්න ඕනේ, හොදන්න ඕනේ මේ පින් ගන්නවා ඉතින්. ඉතින් එතෙන්ට යනකොට මේ හුදකලාවක්, අරණ්‍යගත වීමක්, රුක්ක මූලගත වීමක්, ශූන්‍යාගාරයක් කියන එක සමාජශීලී නැති වැඩක් වෙනවනේ. සමාජශීලී කෙනෙකුට සබකෝලයි පිරිස දකින්නට පස්ස ගන්නවා පින්කමකට කරන්න තේරෙන්නේ කිසිම මේ ගියොත් එක්ක සම්බන්ධ වෙලා පිනක් කරගන්න අවස්ථාවක් නැහැ කියලා ඒ අරණ්‍ය වාසී කතාව කතා කරන එකන කොම් කරන ස්වරූපයක් තියෙනවා. මේ කතෝලික කරන වැඩ නෙවෙයි. මුස්ලිම් මිනිස්සු කරන වැඩ නෙවෙයි. තනිකර බෞද්ධයක් වැඩ. ඒක නිසා ගිහියා හෝ පැවිද්දා හෝ පාපං පසායන් පරිවර්ජයේතු මේ පාප මිත්‍යයන් ඇසුර අයින් කරලා අනත්ත දස්සින් විෂමන් විෂම විනිත්‍තිත අනර්ථයේ පෙන්නන විසමේ යොදන අය අයින් වෙන්න මේක තේරෙන්නේ නැහැ කියලා නම් කියන්න බෑ. කාටවත් මේක තේරෙන්නේ නැතුව ඉතිහාසගතව බැලුවොත් ඔක හොඳට තේරෙනවා එන්නේ එන්නේ එන්නේ අපි මේ මේ උත්සව දක්ෂකවරු බාටපත් වෙන්න හදන කෙනත් මේ අරණ්‍යගත රුක්ක මූල ශුන්‍යාකාරගත වෙන්න හදන දෙන්න සමාජයේ දකින්න වගේම අපේ මනසේ එක කොටසක් නැමැති අර වගේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ වෙදී උත්සව සභාශීලී වෙන්නේ අනිත් පැත්ත කැමති විවේක වෙන්න. ඒ මොකද මේ උත්සව සභාශීලී ගත වෙන එක නා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ ආතතිය. අසහනයි. කුඩල්ලා ලුණු වතුර වල දැම්මා වගේ. පණුවෙක් දෙකට කැපුවා වගේ. මාළුවෙක් කොට දැම්මා. ඒ නිසා ඒක නා අකාලේ මැරෙනවා. මොකද විවේකයෙන් ඉන්න එක නා ඒ අසහනයට භෞතික උත්තරයක් ලැබලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට මේ දෙක අතර වෙනස තියෙනවා. කොච්චරද කියනවනම් දැන් බටහිර ලෝකේ හොඳටම කැමති ආසියාකරයට ඇවිල්ලා ඉඩම් කාලයක් කරන්න ජීවත් වෙනවා. මොකද ආසියාකරේ තාම කැළේ තියෙනවා, ස්වභාවික ජලයේ තියෙනවා, ස්වභාවික වතුර තියෙනවා. බටේ ආසියාකරේ ඉන්න එකන අනේ දිවි ලෝකෙම වගේ මට වෙස්ට් එකට යන්න නැත්තම් මේ ඉඩම් පූජා කරලා හරි කමන්න රට යන්න ලෑස්ති. මොකද මේ මිනිස්සු අම්මා අප්පාව දැකලා නැහැ මේ විදිහට ඒ පුරංගනාවන්ගෙන් පුර වැසියන්ගෙන් පිරිච්ච මේ වගේ රාජධානි ලකලා නැහැ. ඉතින් මේ දෙකොල්ල දෙකොල්ලට කැමැති වෙලා ඉන්න පරිසරය තමන් වෛර කරන එක තමයි කරන්නේ. බටේරි මිනිහා බටේරි ලෝකෙට විරුද්ධයි, ආශියා කරමිනිය ආශියාට විරුද්ධයි. ආශියා කා දිව දික් කරගෙන ඉන්නවා. අනේ මට රට යන්න නැත්තම්. බටේරි මිනිස්සු අවුරුදු ගාණක් කම්බ කරලා මාස 3ක් ලංකාව වගේ රටකට ආවිල්ලා ඉඳත්තම්. මේ තරම්ම අපි වර්තමානයේ සහ මෙතනට වෛර කරගෙන ඉන්නේ. අතෙන්ඩයි අරකටයි කැමති. මේ තමයි මේ විසම හිත මේ දී යති සම්පත්තිය දකින්නේ අර නොලැබිච්ච දෙයකට හේතු දාගෙන ගත කරනවා. අනිවාර්යයෙන්ම මේ විෂම දර්ශනය බුදුජානනාංශයේ දැකලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා තමන්ට අත්ත්ව සිද්ධිය සලසා ගන්න කැමති කෙනා මේ විදිහට මේ පාප සහාය කිරීම පිළිබඳ ප්‍රයත්න කළේ නැත්නම් අනිවාර්යයෙන් වැඩි ඡන්දේ පාපය මිත්‍යාගාව තියෙනවා. අනිවාර්යයෙන්ම වැඩි ඡන්දේ තියෙන්නේ කල්යාණ මිත්‍රගාව නෙමෙයි. අසත්පුරුෂයගාව. ඒසක් කවුරු හරි වැඩි ඡන්දෙන් දිනුවයි කියලා කියන්නේ මොකද්ද කියලා හිතාගන්න. ඡන්දකදී වැඩි ඡන්දෙන් දිනුවා නම් කවුද දිනලා තියෙන්නේ? ඒසා ජනප්‍රිය වුණා නම් මොකද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න. ඒ වෙනුවට මේ තියෙන කැලේ ඕනම කෙනෙක් බාර ගන්න. ඒකට කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ. කැලේ කියලා කියන මේ ධර්මය කවදාකවත් මෙතෙක් කල ජනප්‍රිය වෙන්න හැදුවයි කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නෑ කැලේට කැමති කෙනෙක් කියලා කැලේ කැමති වෙන්නෙත් නැහැ. ඒක තියෙන නිසා බුදු දානසෙ මෙන්න මහන්නේ රුක් මුල්. මෙන්න මහන්නේ වනපන්ත සේනාසන. මෙන්න මහන්නේ ශූන්‍යාගාර. Tamante හිතසෝ ඇත්තා වූ කෙනෙක් තමන්ගේ හිතසෝ පිණිස කැමැති දේ කරන්න මේ වන රුක්ක විනාශන ශුන්‍යාකාර අභිරමණය කරපල්ලා පස්සේ මරණ වෙලාවේදී පශ්චත්තාප වෙන්න එපා කියලා කියලා තියෙන්නේ. වන රොක්ක සේනාසන වනපන්ත ශූන්‍යාගාර කවදාකවත් කවුරු ප්‍රතික්ෂේප කරන්නේ ඒකට යන මනුස්සයට කියනවා මේ උදකලාව කැමති කෙනා, විවේකී කැමති කෙනා කියලා. මේ ආචාර ධර්ම මට්ටමේවත් මේක තේරුම් ගත්තේ නැති කෙනාට හිත ඇතුලේ ඇතුළත කතාව එවනත ඉඳගෙන ඉන්නකොට ඒක දැනට ටිකක් කළා ඉන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් මේ පිටත කතාව නැතර කරනවා. අරණ්‍ය සීනාසන වලට ගිය ගමන් කොහොමඩක්වත් පිටර කතා නැතර වෙනව නැතර කරන්න. එතකොට තේරෙන පටන් ගන්නවා පිටර කතා නැතර කරත් ඇතුළත කතාවේ අඩුවීමක් වෙන්නේ. ඒක නැති කරන්න නම් අරමුණකට හිත බඳින්න රූප කර්මස්ථානෙට හිත බඳින්න. ඒක කැමැති නැහැ. හිත කැමැත්තෙන් කරන එක නෙවෙයි. නමුත් මේ ඇතුළත කතාව නැතර කරන්න තියෙන එකම ක්‍රමය. එහෙනම් පාප විතක්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේචා විතක්ක නැති කරන්න තියෙන එකම ක්‍රමේ තමයි අව්‍යාප නෙක්ඛම් විතක්ක අව්‍යාපාද විතක්ක අවිහිංසා විතක්ක කියන මේ වර්තමාන මොහොතේ හිත තියලා තියා ඇසුරු කරනකොට ඒක කාටවත් තේරෙන්නේ වර්තමානයේ හිත තියාගෙන ඉන්නකොට මෙතන පිනක් සිද්ධ වෙන බව. ඔක්කොම හිතනවා ඉතින් වැල නෑ නිකන් හිත තියනවා විතරනේ. පූජි පූජාවක් කරන එක හොඳයි ඊට වැඩිය. එහෙම දැන් සාදු සාදු කියලා බුද්ධ වන්දනාවක් කරන එක හොඳයි නේ කියලා අපි මේ අඳුරලා දීලා තියෙන පාප පුණ්‍ය සන්දර්භය අනුව මේ පවු නොකර සිටීම තමයි ලොකුම පින්කම කියන එක තේරුම් ගත්තේ නැති නිසා භාවනා කරන අයට අනික් කට්ටිය උලිලි බානවා. ඒගොල්ලෝ ආත්මාර්ථකාමී තනියම නිවන් දකින්න යනවා කැලීට ගිහිල්ලා. පුළුවන් නම් අපි වගේ හිටපල්ලකෝ නගරයට වෙලා. මොකටද මේ ගිහිල්ලා අනවශ්‍ය දුකක් විඳින කියලා භාවනා කරන අයට ලොකු ස්වාමීන් වහන්සේ අපේ විදර්ශනා පරපුර කියන පොතේ තියෙනවා කෙලපිරිච්ච padikkamakata තරම්ව සලකන්නේ බෞද්ධයා ඒ මනසට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නම් වණන් හදලා මිසක්කා. ඒ මනස මේ දරණ මේ වාංගුව වාංගු වෙන ගතිය, හෙට්ටු කරන ගතිය කොහොමද මේ විවේකාකාරයක් අභිරමණය කරන්න පාප මිත්‍රයන් අයින් කරගෙන ඉන්නේ කියන එක මොනම විජයකින්වත් අනුකම්පා චිත්තයකින්වත් බලන්නේ ඉතින් මේක බුදුරජාණන් ශ්‍රපෙන්නන්නේ බුද්ධ ආගමේ ඇතුලේ තියෙන අචාරුවක් කුණු වෙච්ච ගතියක්. පිට මිනිසුන්ගේ නියම නෑ. ඇත්තටම කියනවා නම් පිට ආගම කෙනෙකුට මේ විවේකයෙන් ඉන්නවා කියලා මිනිස්සු ටිකක් ගල් කරනවා. බෞද්ධයා තමයි මේ භාවනා කරන්න පුළුවන් මේ කාලේ ඔත් කෙරෙන වැඩද තනියම නිවන් දකින්න හදන්නේ ඇයි? ඇයි අපි ඔක්කොම එකතු වෙලා සාමූහික වැඩ කරන්න බැරි කියලා මේ කියාපාන දෙයට ඇතුළත හිතවිලිත් වගේ වෙනවා. බාහිර ලෝකී ජනමතයක් තියෙනවා. අන්න ඒ තියෙද්දි මේ හුදකලා වගේ කරන කෙනා පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා පච්ච කොටන්න එපා. ඒක පසේ බුදුරජාණන්සි උතුමක් විතරක් නෙවෙයි අරියත්ත්වයේ පතන නැත්නම් ශ්‍රාවක බෝධිය පතන කෙනත් ඒක කරන්න ඕනේ. සම්මා සම්බුද්ධත්වයේ පතන කෙනත් ඒක කරන්න ඕනේ. කෙරුවොත් විතරක් අපිට මේ කාමච්ඡන්දේතර වූ ඒකච්ඡන්ද ඒක ඒකෝදි භාවය නුරුස්නා ගතියට විරුද්ධ වූ ප්‍රමෝදය නිදිකිරා වැටෙන ගතියට විරුද්ධ වෙන අරමුණ මෙනෙහි කිරීම ආදී ಗುಣධර්ම ටිකක් ඉතුරු වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් හේතු ගත්තොත් කිටියෙන් දවසට එක චිත්තක්ෂණයක් හෝ Taman ඉන්න ඉරියව්ව මෙනෙහි කරලා මම ඉන්නේ මෙන්න මේ ඉරියව්ව කියලා එක දැනගෙන සිටීම ලෝකේ තියෙන ලොකුම පිංකම කියලා එයාට අනන්ත අප්‍රමාණ වාරකාණක් හම්බ වෙනවා කාර්යබහුල ජීවිතයක් ගත කරත් අරණ්‍ය ගත කරත් ඉන්න ඉන්න ඉරියව්වේ හැටියට ලදලද චිත්තක්ෂණේ සතිය පවත්තන්න එළඹ වාසය කරන්න එහෙව් ප්‍රාර්ථනා කරන කෙනෙකුට ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම ලොකුම පින්කම කියලා ප්‍රාර්ථනා කරන කෙනෙකුට පැයක් වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න පුළුවන් නම් ඒ කියනාට තේරෙනවා මිහිබට සුරපුරක් වගේ මම පෙර පින් කරපේකට ලැබිච්ච ආනිසංස වාරයක් තමයි මට ඉඳගෙන මුළු හදින්ම මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ගතිය. ඒ චිත්තක්ෂණය මේ හැබෑ වෙනසෙන් පස්සේ තමයි ඉඳගෙන ඉන්නකොට මට දැනෙන්නේ මොනවද වැටහෙන්නේ මොනවද ඇඟෙන්නේ මොනවද කියන එක බලන්න කියන මේ සම්මත අනුග්‍රහිතයට බණයි. ඒ ඉඳගෙන ඉන්න එක බලන්නව එක තමයි ලොකුම පිංකම මට කරන ලොකුම අනුකම්පාව මට කරන ලොකුම අත්කුසලයේ කියන එක තේරෙන්නේ නැති කෙනාට ඉඳගෙන ඉන්න සැලැස්වීම දඟ ගිහිලා යනවා. කටුබෙරේ දාලා පෙරනවා. කුරුසෙට තියලා යන ගැහුවා වගේ. ඉතින් ඒ නිසා එවැනි කෙනෙක් ඇදගෙන ඇවිල්ලා භාවනා මධ්‍යස්ථාන දානවයි කියලා කියන්නේ අපායට ගෙනියලා යම බල්ලකට බාර දෙනවා. ඉෂා කවදාවත් තව කෙනෙක් භාවනා මධ්‍යස්ථානට යොමු කරන්න එපා එයාගේ කැමැත්ත නැතුව. ඒක භයානක අකුසල කර්මයක්. භාවනා මධ්‍යස්ථානට හරි වාතයක්. එන මනුස්සයට එන්න දෙන්නේ මනුස්සයා කතෝලික වුණත් එකයි කුෂ්ඨ රෝගියෙක් වුණත් එකයි මුස්ලිම් මිනිසෙක් වුණත් එකයි ඒ එන්නේ යාගේ කැමැත්තට යාර තේරලා තියෙනවා මේ ලෝකේ කියන්නේ කටුකොලක් කියලා. අම්මලාට ඕනේ දරුවන්ට නිවන් දක්වන්න. ගෑනුන්ට ඕනේ මිනිහන්ට නිවන් දක්වන්න. මිනිහන්ට ඕනේ ගෑනුන්ට නිවන් දක්වන්න. වැඩක් වෙන්නේ නැහැ. කවදාකවත් තේරෙන්නේ මේ මනුස්සයා සංසාර බය පහළ වෙන්නේ නැතුව. Taman තුලින් මේ අසහනේ තේරෙන්නේ නැතුව මොකටද මේ අරන්නේ කියලා කියන ලතෑරලා කරන වැඩේ? මාළුවකට දැම්මා. පණුවෙද්ද කරගත්තා. මෙහා ආපු අර ජපන් කණ්ඩායමක් ඒක පරණ භාවනා ශාලාව තිබුණේ හරි සතුටු අනේ මෙහෙම දැන් ආයතනයක් වශයෙන් ලෝකේ පවතින එක හොඳයි අනේ ස්වාමීන් වහන්සේ අපිට බුද්ධ ධර්මයේ ඒකට අපිට මේ වගේ වැඩ පිළිවෙලක් නැහැ ඔබ වහන්සේ භාවනාවට බාර ගන්න අඩුම වයස කොච්චරද කියලා ඊට පස්සේ මං ගෝ ඌට භාවනා කරන්න ඕනේ කියලා වැටෙන ඕන එකෙක් බාර ගන්න අවුරුදු 120ක් ගියත් තව කවුරු හරි ගිහලා දක්කගෙන මෙහෙට ගෙනල්ලා දැම්මොත් අපි පොහොරට ගන්නවා මිසක් ඌ ඌ ගන්න දෙන්නේ මොන කරන්නේ ඌට ඕනේ නැත්තම් මේ මුළු සනුවරේම කියන අනේ අපේ අත්තම්මත්තම්මට මේ නිවන් දක්වන්න කියලා මේට ගෙනාවට ඌ දක්වන්න ඕනේ හරක් මරත ගන්න. මේට කියලා වැඩක් නැහැ. මේට එන්නේ තමන්ගේ කැමැත්තෙන් එන කෙනා. ඉතින් බලන්න තමන්ගේ කැමැත්තෙන් එන කට්ටියගේ මේ තරුණ එන පිරිස කොච්චර අඩුද කියලා. එන්නේ ඒකයි ස්වභාවය. මොකද ඒගොල්ලන් තියෙනවා මේ පාප මිත්‍ර සහාය තියෙනවා. රාජධානි තියෙනවා. ජනසන්නිවේදනේ තියෙනවා. යටිතල පහසුකම් තියෙනවා. ඉතින් අම්මල තාත්තලා ඒකනේ හදලා දීලා තියෙන්නේ. ඒකනේ දිනුන කියලා පෙන්නලා දෙති උන් ඒකට බඳිනවා ඉතින් අහන දෙයක්. එනිසා ඉන්න නාගින්න වයි දෙපාරක් අනින් දෙන්නේ තොපි එනවා ඊළඳාරිට එන්නත් නැහැ. ඊළඳාරිය එතන හිර කරලා තියෙන තොපියේ තියෙන මොඩකම්. ඉතින් මට බයිනවා තෝතෝ වරපල කියලා බන් කියනවා. ඒ කියන මොනවා කියන්නේ? කියන්නේ නැහැ. මේකේ මේ අම්මයි තාත්තයි කියන්නේ නිවන නැහැ. පවුලේ සම්බන්ධකම් කියන්නේ නිවන නැහැ. කම්පැනි ගණන් ඉගන්නව නැහැ. මට ඕන නම් මං යනවා. ඉතින් ඒක මේ රහතන් ඇයි මේ පසේ බුදුරජාන් වහන්සේ නමකට හේතු කරන්නේ කියන එකට මම මේ මතක් කරලා දෙන්නේ නැහැ. මේක රහත් බෝධියටත් 100 වෙනවත්. ඒක නිසා අඩු ගානේ මෙවැනි වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච කෙනෙක් වශයෙන් හෝ මම මේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණය මාත් එක්ක මට හම්බෙච්ච ලැබීම තමයි මේ පාප මිත්‍ර සහායෙන් දුරු වීම කියන්නේ කෙනෙක් තේරුම් ගත්තා නම් පාප වචන වලින් දුරු වීම කියලා තේරුම් ගත්තා නම් පාප හිතිලෙන් දුර වෙන්නගත්ත ප්‍රයත්නය කියලා තේරුම් ගත්තා නම් වෙන මොනම පිනක්වත් තෝරන්නේ මම යමක් නොකර සිටියා කියනට අන්න ක්‍රියාහිත පිළිබඳව පුංචි අදහසක් එනවා. ක්‍රියා කරනවා කියලා කියන්නේ නොකිරිය සිටීමක්. ක්‍රියා නැති හිතක්. රහතන්ගේ හිත කියන්නේ ක්‍රියාව අකිරිය වෙන්න ඕනේ. අනිමිත් අනිමිත් වෙන්න ඕනේ. පණිදිය අපණීත වෙන්න මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදී කියලා පරණ සින්දු තියෙනවා අහලා තියෙනවද? ඉපදෙනකොට හැම එකම හොඳයි. සුද්ධයි. ක්‍රියා හොඳ නැහැ. ක්‍රියා මොකද? මේ කුසල ක්‍රියා කියලා අපිට අඳුන්ලා දීලා තියෙන්නේ අපි නටවන නලවන අපි ක්‍රියාවත් කරන සමාජය. ඒක උත්පන්නයි බටේදී. වැඩිම ක්‍රියා තියෙන්නේ ලාස් වේගාස්. ඒක කාන්තාරයක් මොනම දෙයක්වත් උපයන්න බැරි භූමියක්. ඒකේ කාමේ තියෙනවා. සූදුව තියෙනවා. ඒ නිසා ඒකේ වැඩිම ආදායම ලබන ජන ප්‍රදේශ බාට ඇමරිකාවපත් කරගෙන තියෙනවා. ඒ මිනිස්සු මාස 8ක් හම්බ කරලා මාස 8ේම සල්ලි අතෙන් අරන් ගිහිල්ලා එතන ඉඳලා ජොලියක් දාලා එනවා. මෙහෙන් කවුරු හරි ගියාම ඇමරිකාවෙන් ගියාම මේ මිනිස්සු ආලු මේ ලාස් වේගස් ගිහිල්ලා නැද්ද? යන්නේ ඒ හම්බ කරන්න කී කාට එව්වට යන්න වෙලාවක් නැහැ. අපින් යන කට්ටිය ඇමරිකාවේ යන්නේ. එහි ඇමරිකන් කාරොත් ගන්න මේ ලාස් වේගාස් ගිහිල්ලා නැත්නම් ඩිස්නිලන්ඩ් ගිහිල්ලා ටිකක් නටලා ඉන්න. ඉතින් මේකෙන් තමයි අපි දරුවෝ යොමු කරලා තියෙන්නේ. අපි අධ්‍යාපනය යොමු කරලා තියෙන්නේ. අපේ නීතිය යොමු කරලා තියෙන්නේ. අපේ සමාජ විද්‍යාව යොමු කරලා තියෙන්නේ. අර්ථ ශාස්ත්‍රය යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒකට පුළුවන් ද මෙච්චර ජනප්‍රවාහයක් අපාගෙන එක්කෙනෙකුට නෑ මේ අරණ්‍ය සීනාසනේ හුදකලාව විවේකය මට ඕන නම් මගේ ගන්න ඕනේ. ඒක කරන්න දෙන්න තුමාව ඇදගෙන යනවා මේ පාප මිත්‍රෙක්. එහෙම නැත්නම් පාප හිතවිල්ලක් කියලා මේකට විරුද්ධව නැගී හිටින්ද ඒ ඒ පෞරුෂත්වේ නැහැ. එදත් නැහැ අදත් නැහැ. ඒක ගඟ දිගේ ඉහළට පීනීමක් කියලා සර්වඥාන්සේ පෙන්ලා තියෙන්නේ. ඒ නිසා දැනට ඒකට සටන් කරන්න යන්න එපා. අටන් කරන්න දෙයක් නැහැ. එක දවසකට කොච්චර වෙලාවක් මාත් එක්ක මම ඉන්නවද කියන එක බලන්න. මම දැන් මේ මොහොතේ මෙතන ඉන්නවාද කියලා දකින්න එක මේ පාප සහායෙන් දුරු වීමට ගන්න අදිෂ්ඨානයක් ඒ විසම ධර්මයෙන් අයින් වීමට ගන්න අදිෂ්ඨානයක් අපිට වෙලා තියෙන එක නුරුස්නා ගතියක් දැනෙනවා. මම දැන් මෙතන ඉන්නවා කියන නුරුස්නා වෙලා. නමුත් ඒක මේ පාප නැත්නම් මාර සේනාවලට කරන අභියෝගයක්. ඒක නිසා මේකට පොඩි තල්ලුවක් විදියට නැත්නම් පොඩි උපමානයක් විදියට නැත්නම් පොඩි අත්විඳ ගන්න පුළුවන් විදියට තව පීවරක් පොඩ්ඩක් ඉස්සරහට තිබ්බොත් යම් කිසි වෙලාවක Taman මොනකට ක්‍රියා නොකර කියන උදර්ශන නිදර්ශනය ගමු ඇස් දෙක වහගෙන කය මෙහෙම තියාගෙන මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමට හිත ගියා හිත ගත්තා හිත ගන්න ඕනේ කියන සංකල්පනාවට ගියාට පස්සේ යම් වෙලාවක මුදුන්පත් වුණා නම් අප්‍රමාදයට හිත වැටුණා නම් සතියේ හිත වැටුණා නම් විවේකයට හිත වැටුණා නම් උදේකලාට හිත වැටුණා නම් මොනවද මට වැටහෙන්නේ මම දැන් මෙතන ඉන්නකොට කියලා බැලුවොත් අපිට ඒක හරි අමාරුයි තව කෙනෙකුට කියන්න. මම දැන් මෙතන හිට ගියා මම ඉන්න බව දන්නවා එහෙම නැත්නම් සතිය තියෙන බව දන්නවා අප්‍රමාද බව දන්නවා උදේකලා වෙච්ච බව දන්නවා විශ්‍රාම වෙච්ච බව දන්නවා විවේක වෙච්ච බව දන්නවනම් ඒක ඒත්තු ගන්නන විදියට තව කාට හරි කියන්නේ කොහොමද කියලා හිතලා බලන්න මොනම වචනයක්වත් නැහැ. අපි කුඩු වෙනවා. කුසලේ කතා කරන්න බෑ. කතා කරන හරි ඔක්කොම අකුසලේ තමයි කතා කරන්නේ. මිට මෙන්න මේ තියෙන අතරමැද තියෙන මේ හුරස් භාවයට මේ කියා ගන්න බැරිකමට මෙන්න මේම උපමාවක් මම දෙන්න කැමති 100 100ක් ඒක හරි නෑ එකක් කතා කිරීම තමයි. ගියාට පස්සේ මම දැන් මැරිලා නෑ කියන එක වැටේනවාද කියලා බලන්න. මොනම ක්‍රියාවක්වත් කරනකොට ඒක ජීවත් වෙන බාට ලකුන්නේ ප්‍රාණය කියලා කියන්නේ පණ කියන්නේ නලියන කම. අපි නලියන දේවල් ඔක්කොම නැතර කරනවා. හිතාමතා කරන නලිය නැතර කරලා වර්තමාන මොහොතේ හිත දාපුවාම මොකද්ද සංඥාවක් එනවා. නෑ මම නැట్లా නෑ කියන්නේ. මෙන්න මේ සංඥාව අතින් අපි සියල්ලම සමානයි. මේ සංඥාවේ ඥාන පිරිමකමක් නැහැ. මේ සංඥාවේ කාලයක් සහ දේශයක් නැහැ. මේ සංඥාවේ සැප දුක දෙක නැහැ. මේ සංඥාවේ අතීත අනාගතයක් නැහැ. මේ සංඥාවේ අතන මෙතනක් නැහැ. ඒ නිසා යම් වෙලාවක පරියන්කයට ගිහිල්ලා මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම ආවට පස්සේ තමන් උත්සාහ කළොත් මම මේ අත්විඳිනදී ඊට භවය කියලා ඕන නම දාගන්න පැවැත්ම කියලා නම දාගන්න ගතිය කියලා නම දාගන්න ස්වභාවය කියලා නම දාගන්න භාවය කියලා නම දාගන්න භාවයට හිත ගිය ගමන් තමන්ට තේරෙනවා මැරිලා නැති බවට මොකක්දෝ ලකුණක් මේක සතියේ අනන්‍යතාවය. ඒ වගේම තේරෙනවා මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. නිින්ද ගියා නම් මේ අවදි ගන්න බෑ. ඒ අවදියට කියන නිින්ද ගිහිල්ලා නැහැ. ඒ වගේම මට ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් යම් චිත්තක්ෂණයක කය ඉරියව පවතින තැනට ගියාට පස්සේ මොන කලබලයේ හෝ නිස්සද්ද තැනට ගිහිල්ලා බලන්න මම මැරිලා නැති බව දන්නවද කොහොමද දන්නේ? මම කාටද කියන්න ඕනොත් කොහොමද කියන්නේ? මට නිින්ද ගිහිල්ලා නැති බව මම දන්නවද? මම ක්ලාන්ත වෙලා නැති බව දන්නවද? මෙන්න මෙතෙන්ද හිත ගත්තනම් කැමැතිනම් මේකට නිවන කියලා කියන්නේ. මේක තමයි නිවන කියන්නේ. ඒක උච්චර දුරදිග තියෙන එකක් නෙවෙයි. මෙන්න මේක අපිට කරකට කියා ගන්න බැරි නිසා මේකට අපි ප්‍රිය නැති නිසා මෙච්චර කිට්ටු මේ නිවන ළඟ තියාගෙන අපි අතීතය අනාගතය අතනයි මෙතනයි අරයයි මෙයයි ගැන නිවන බලනවා. ඒ නිසා වර්තමානයේට හිතගත්තයි කියලා කියන්නේ ඉරියව්වට හිතගත්තයි කියලා කියන්නේ පාපමිත්‍ර පාසාය අයින් කරුවයි කියලා කියන්නේ මේ ඝනසංගනිකාවෙන් අයින් වුණයි කියලා කියන්නේ ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ුණයි කියලා කියන්නේ මකින් මේ වෙලාවේ මම ඉන්නා බවට ලැබෙන අත්දැකීම 100ට 100ක් ඒක නිමක් නෙවෙයි. මම මැරිලා නෑ කියන බවට දඟලලා නෙමෙයි පෙන්වන්නේ. දඟලන්නේ නැතුව ඉඳදිත් මැරිලා නැති බවට සංඥාවක් මම ක්ලාන්ත වෙලා නැති වට ග්ලූකෝස් දීලා වතුර බොන්නට ගහලා නෙවෙයි ක්ලාන්ත නැතිව දැනගන්නේ. ක්ලාන්ත නැති වෙලාවේ මම ක්ලාන්ත නැහැ, අසීයෙන් නෙවෙයි, සීයෙන් ඉන්නේ කියලා දැනගන්න මේ චිත්තක්ෂණයට කියනවා තදංග නිබ්බුති කියලා. මේ චිත්තක්ෂණේ කවදාකවත් මානසික ආතතිය නෑ. මේ චිත්තක්ෂණේ කවදාකවත් අසහනිය නෑ. මේ චිත්තක්ෂණේ ඥාන පිරිමකම නෑ. මේ චිත්තක්ෂණේ කවදාත් වයසට යන්නේ නෑ. මේ චිත්තක්ෂණේ ඉන්න හැම වෙලාවෙම තිරියන්නේ. මේකෙන් මොනම කායික ක්‍රියාවකට හෝ වාචික ක්‍රියාවට හෝ මානසික ක්‍රියාවට චේතනා පහළ වෙච්ච ගම මේක විදුරු භාණ්ඩයක් කඩලා ගියා වගේ කඩලා. හැබැයි ආය ගන්න පුළුවන්. කැඩීම මායයට බාර දෙන්න. ආය ගන්න එක බුදුන්ට බාර දෙන්න. මම කොච්චර බුද්ධ පාක්ෂිකද බුදු පැත්තද ඉන්නේ කියලා බලන්න මේ හිත නන්නත්තර වෙන ඕනම වෙලාවක ආය ඒක තැම්පත් වෙන පැත්තේ වගේ කියම තමයි ශික්ෂාව කියලා කියන්නේ. පිරිසුදු ජලකඩකට පසුව ගලක් දාපු ගමන් ඒකේ ජල තරංග නගින තාක්කල් මුඛ නිමිත්ත හරියට පේන්නේ නැහැ. මූණේ ඡායාව වෙන්නේ හැල හැප්පිලා. අඩිය පේන්නේත් නැහැ. යූරේ ඡායාව පේන්නේත් නැහැ. ඊට පස්සේ ගල් නොදා නිකන් එන්න ওই චලන ගතිය නතර වෙන එක ස්වභාවය. ආය ජලකට තැම්පත් වෙනවා. ආය ගලක් දාන එක තමයි අපි මේ කරන චේතනාව. උලන් හුස්ම ටික වදින්නත් එපා ආයෙ තැම්පත් වෙන්න වෙන තැම්පත් වෙන ආයෙත් අර චලනේ පේන ඡායාව පේන ඒක ජලීය ගතිය ඒක නිකන් හරියට කොච්චර පයින් ගාවත් උතුරු කට්ට කරගලා උතුරට යනවා වගේ වැඩක් ආන්න මේ වගේ නිසල වෙන්න හදන හිතට ස්වභාවයෙන් නිසල වෙන හතර හිතට කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන මේ කලබන් කිරිල්ල චේතනාපූර්වක කරන එක නතර කරන්න අචේතනික වැඩ ගොඩක් කරනවා ඒක ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ ආන්න එක නතර කරලා ඒක දිහා බලාගෙන ඒකට මම කී බව දන්නේ කොහොමද? අන්න එතකොට ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ. මගේ ආකල්ප කඟ වෙනුගේ තනියඟක් වගේ ඒක චර වෙන්න ගන්නවා. ඒක සෙය්‍යක වෙන්න ගන්නවා. අද්විතීය වෙන්න පටන් අර ගන්නවා. උද්දකලාව කියලා කියනවා. විවේකයේ කියලා කියනවා. විස්්‍රාම වෙනවා කියලා කියනවා. මේක තමයි අපේ ප්‍රකෘතිය. මේක විකෘති කරන එක තමයි මේ ඝන සංගණිකාවට එකතු වෙලා කතා කර කර ක්‍රීඩා කර කර මේක විකෘති කරන හැබැයි උන්ට ලස්සන දේශනා ඉවර කරන්න ඉස්සලා හොඳ ලස්සන පැත්තකුත් තියෙනවා. ඝන සංගණිකාවේ ඉඳද්දිත් මේ විවේකේ ගන්න ඒක තමයි අපි මේ ප්‍රතිපදාවෙන් කරන්නේ. ඉස්සලා නම් ජලකඩට මොනම දෙයක්වත් වැටෙන්නේ නැති වෙලාව තමයි අපිට ඡායාව පේන්නේ. ඊට පස්සේ නම් මම දන්නවනම වැටෙන එක නතර වෙච්ච ගමන් ඡායාව පේන කායේ පේනවයි කියලා. වැටෙන එකට කරදර වෙන්න ඕනේ නැහැ. ඔය කරදර කරන එක නතර වෙච්ච ගමන් මේක ආදාසයක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා වැටෙන එක වැටිච්චාවයි මම කදාන. මම හලාප්පන්නේ කියලා මේ හිත නිසල විල කියලා පොතක් ලියලා තියෙන ඔය අචාන් සාතුමාගේ. ඒකේ ලියලා තියෙන්නේ අපේ හදවත විල නිසලයි. කාමයේ කියන්නේ කෙලස් කියන්නේ කවුස්සන දෙයි. අවිස්සුවොත් මුඛ නිමිත්ත පේන්නේ, අඩිය පේන්නේ, විකෘති වෙනවා. ඒ ඇහැයි වල ඡාය වැටෙන්නේ. අපේ කෙලස් දාන්නේ හිටපු ගමන් තප්පර ගානකින් චිත්තක්ෂණ ගානකෝ tempත් වෙනවා. අන්න ඒක දන්න කෙනාට ආර්යයන් වහන්සේ කියලා කියනවා. එයා බය නැහැ කැළඹුණාට. එයා දන්නවා සද්දන කෙනෙක් කැළඹෙන්නේ නැහැ. නමුත් පුතඥය කරන තරම් කරන්නේ කලබන එක. කලබලා කියනවා මට විකෘති දර්ශන පේන්නේ. මගේ ස්වරූපය මට පේන්නේ නැහැ. විලේ අඩිය පේන්නේ නැහැ කියලා මොකද හේතුව කැළඹෙන්නේ නිසා. ඒ නිසා මේ දේ තේරුම් ගත්තට පස්සේ ඒ තියෙන යෝනිසමංචකාරය නුවණින් සලකා ගැනීම. ඉතින් ඒක නැත්නම් අර අර කලවම් කර කර ඒකේ මොක නිමිත්ත හරියට පේන්නේ නැහැ කියලා අඬන අඩිය අඩියට පේන්නේ පේන්නේ කියලා ආඬන පොඩි බබෙක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා හිතාමතා කරන මේ අනුන් කලබන ගතිය සහ තමන් කලබන ගතිය නැතකරනද මේක ලොකුම කුසලයක්. ඉතින් භාවනා මධ්‍යස්ථාන කියන්නේ යමෙක් තව කෙනෙකුට කතා කරනවා නම් ඒ මිනිස්සයත් කෙලෙසිලා තව හිතක් කෙලෙසෙනවා සහ ගහනවා අපරාධයට. සහ ගහනවා අපරාධයට භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා තව කෙනෙක් එක කයිවාරු කෙලකෙනවා. එච්චරම පවක් නෙවෙයි පිටරක පිටතන එක. මේකට ඇවිල්ලත් ඒ දේ කරනවා නම් ඉතින් ඒක අර කියන්නේ කල්ප ගාණක් වද විඳින්න වෙයි කවදා විවේකයක් ලැබෙන එකක් නැහැ. ඒ මිනිස්සු නිරන්තරයෙන් ඉන්න හිතානාව මනුස්සත් එක්කත් කතා කරගන්න. ඒ මනුස්සයත් එක එක දේවල් වලට වැඩටිව දුන නිසා Taman ඉතින් ඇවිල්ලා කතා නොකර ඉන්න එක භාවනා මධ්‍යස්ථාන ලොකු ආඩම්බරයක් තමටත් ආඩම්බරයක්. මෙවැනි දේක් පුළුවන් අපිට gedara කරන්න. මෙවැනි දේක් පුළුවන් අපිට දැනකලිය කරන්න. මෙවැනි දේවල් පුළුවන් අපිට විවිධ ප්‍රසංගයක කරන්න. පිටර ගිය ගමන් සැනලි සැනකලි සංවිධානය කරන එක කරන්නේ. විවිධ ප්‍රසංග සංවිධානය කරන එක ඔක්කොම නටවන. ඒකට හම්බෙන අපරාධය තමයි අපිට වීකේ ස්ථාන ගියත් කවුරු හරි ඇවිල්ලා වරින් මචං මාමුදේ නාන්න කියලා ඉතින් ආරම්භ. යර කරපු දේ තමයි නිසා අදවත් නතර කරන්න නතර කරලා මේකට යන්න ගියොත් ওই නැවත විවේකේ තමයි ළඟට එනවයි කියන එක අවුරුදු 7ක් යනවයි කියලා බුදුහාමුදුරනේ උන්කෝක් අමාරු කෙනාට. මොකද දවස් 7ෙන් ගන්න පුළුවන්. ඒ මා බෝධිරාජ සූත්‍රය සඳහන් කරන උදේ දැනගත්තොත් තැන්දාවේ ගන්න පුළුවන්. අන්න ඒක නාර කියනවා තීක්ෂණ බුද්ධිමත්ත්වදි කියන ඒ නිසා අනුගුවිකට බාධා කරන්නත් එපා. මේ අපේ කරන මේ වනවාසී ජීවිතේ නැත්තම් මේ යෝග ජීවිතේ එකම දේ තමයි බුදියනිනකොට අවසන්වත් එපා. ඇක්චුලි මේ සංකල්ප වශයෙන් tempat වෙතනින්ද ඒකට ක්‍රියා හිත් කියලා කියන්නේ ඕනනම් කුසල ක්‍රියා කියලා කියන්නේ මෙන්න මේ විවේකයේ සැලසීම සහ විවේකයේ ලබා ගැනීම කියන මේ කුසල ක්‍රියාව දන්නවනම් ඒකට කාලයක්, ක්ලේශයක් මොකක්වත් නැහැ ඥානවන්තයා. නැති කෙනා තමයි ඒකට මට මේක ලැබෙන්නේ නැති අරක නිසා මේක නිසා කියලා ගොඩාක් කනපින්දම් ගහන්නේ. ඒ නිසා මේ බණ තියෙන්නේ අන්න එහෙම කනපින්දම් ගහන කෙනාට කනපින්දම් ගහන්නේ නැතුව ඥානවන්ත වෙලා ප්‍රයෝග ඥාන පහල කරගෙන අදුගානේ අනුගයයකට බාධා කරන්න එපා. ඒකවල තමන්ගේ විවේකයටත් බාධා වෙන්නේ නැත්නම් කෙටි කාලින වශයෙන් හෝ ලබා ගන්න පුළුවන් නම් ඒක කවදා හරි අබ්බැහියට ගිය දවසේ එයාගෙන් සාසනයට ලොකු සේවයක් වෙනවා. සාසනෙන් එයාටත් ලොකු සේවයක් වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් වෙන්නේ අන්‍යෝන්‍ය සේවයේ පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. Thank you. බැරි කෙටි වෙලාවක් අපිට ගන්න පුළුවන් මේ අවස්ථාවෙන් මේ ආසනෙම මේ මණ්ඩපෙින් ඉඳගෙන අපිට මේ සම්බන්ධව ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් ඉඳ මාතෘකා තියෙනවා කතා කරන්න විශේෂයෙන් මේ අපි කරපු වැඩේ සම්බන්ධව එහෙම නැත්නම් අපි තාවතා සාධි සාකච්ඡා ගන්න කරලා දේශනා කාර්ය නිමාව සටහන් කරන්න පුළුවන් සමාන නම් දැන් අපිට අපේ අපි දන්නවා අකුසලයක් එවල කරනවා කියලා. නමුත් ඒ අකුසලයේ සිහියෙන් කරනවා. ඒ වගේ අවස්ථාවක ඒක කුසල පැත්තටද වැටෙන්නේ අකුසල පැත්තටද? හැබැයි සිහියෙන් අකුසලයේ කරනවා. සංසන්දනය කරන්නේ මොකක් එක්කද? අපිට මං හොරකමක් කරනවා. ඒ හොරකම කරන වෙලාවේ මම දන්නවා හොරකමක් කරන්න කියලා. දැන දැනත් ඒක සිහියෙන්ම තමයි ඒ හොරකම කරන්නේ. ඒත් ඒ වගේ අවස්ථාවක ඒක තමයි සංසන්දනය කරන්නේ වෙන මොන වගේ සංසිද්ධියක් එක්කද ඔය? කුසල් සිද්ද අපි කුසලයේ අපි සිහියෙන් කරද්දී අපි ඒක දන්නවා කුසලයක් කියලා. අපි දන්නවා සිහියෙන් වැඩක් කරද්දී එතන සතිය පිටු නිසා ඒක පිනක් කියලා. නමුත් ඒකම අනිත් පැත්ත තමයි අකුසලෙත් අපි දන්නවා අකුසලයි කියලා. හැබැයි ඒකත් සිහියෙන්ම කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක්. ඒක සංසන්දනය කරන්න පුළුවන් කුසල අකුසල අසිහියෙන් කරන එකත්. මේක මට තේරුන්නේ නැහැ. කුසී සතිය පිටීමක් කතාවක් නැහැ පින්කම් කරනවා. ඒ සතිය නෙමෙයි කරන්නේ සම්මතය ලෝකේ සම්මත හොඳ දේවල් කරනවා. සතියෙන් නෙමෙයි අකුසල් කරනවා. අනුන්ට කරදර කරනවා සතුන් මරනවා හොරකම් කරනවා. ඊට පස්සේ සතිය පිහිටියට පස්සේ කුසල් කරනවා අකුසල් කරනවා කියන එකේ පොඩි දෝෂයක් තියෙනවා. මොකද සතිය කියනකොට චේතනාවක චේතනාපූර්වක කරන හැම දෙයක්ම සතියට බාධායි. ඒ නිසා ඊට පස්සේ සතියෙන් යුක්ත එකන පින්කම් කරන්න යනවයි කියලා කියනවනම් එනම් පැටලෙනවා. සතිය සතියෙන් යුක්ත පින්කම් කරන්න හදනවයි කියලා කියන්නේ ඒක හරියට මේ මේ හරක් මරන තැනකට ගිහිල්ලා මෛත්‍රී භාවනා කරන්න හදනවා වගේ වැඩක්. සතිමත් එක්කනා කරන්නේ චේතන නැති කරන්න උත්සාහ කරනවා. මේ කෙරෙනවා කියලා පාවිච්චි කරන්න පුළුවන් වචනේ. සතියෙන් ඉන්න එක්කනාගේ කුසල් කෙරෙනවා අකුසල් කෙරෙනවා. නමුත් සතිය බලවත් නිසා යෝගා කවෝසි. සතිය යුක්තව අපි සතිමත් වෙන්න හදුවට අපේ අකුසල් හෝ ඒ හැබැයි හෝ කර්මජව නතර වෙන්නේ. ඒක අපිට තේරෙනවා මට මේක ඕනේ නෑ මට නික්ලේශීව නිර්මලව ඉන්න ඕනේ. ඉන්න බෑ. ඉන්න බැරි මොකද හැබැයි නිසා. එහෙම නැත්නම් කුචර්චිකන් නිසා, පෞරුෂත්ව ලක්ෂණ නිසා සහ කර්මජව නිසා. ඒකට යාට පේනවා දැන් මා හරහා යන්ත්‍රේ වැඩ කරන හැටි. මම මම අකුසලයට යොමු කරන හැටි මහරහත් සත්‍යක් මැරෙන්නේ නැහැටි හොරකමක් කරන්නේ නැහැටි කාමීච්ඡාචාරයක් කරන්නේ නැහැටි බොරු කේලම් හිතේ පරිසර කියන්නේ නැති. ඒකට තමයි සංවේගයක් පහළ වෙනවා. සතුටුමත් වෙන්නත් ඕන මම නික්කේශී වෙන්නත් ඕන. නමුත් මේක වෙනවා. හැබැයි මම කරනවා නම් එතන සතිය තියෙන බෑ. චේතනාපූර්වක කරනවා නම් යමක් ඒ කියන්නේ ආ සතිය කියන එක දන්නේ. සතියෙන් අපි උත්සාහ කරන්නේ සචේතනික සියල්ල නතර කරලා දෙසිද්ධ වෙන තියක් ජය බලන්න. එතකොටත් පිංකම් කරන්න හදනවා කියලා කියනවා ඌට කඟ වේනගේ අඟ නෙවෙයි දෙන්න ඕනේ හරකෙක් කියන්නේ. අන් දෙකක් දෙන්න ඕනේ. සතිය පිටව ගත්තට පස්සේ හැබැයි පින්කම් වලත් අපි හෙද වෙනවා. අතුරු කරන කට්ටිය කියනවා අපි මේ මල් ටිකක් පූජා කරන වාත ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔයා ගිහලා මල් ටිකක් නෙලා නෙන්න හොඳයි ඒක ප්‍රශ්නයක් නැහැ මොකද කවුරු හරි කියනවා. ඒකකොට යාගේ ඉස්සත්තු වෙනවනේ. මමත් ඒ දෙක කරන්නේ සතිය. හැබැයි මගේ උනාට නෙමෙයි කරන්නේ. මගේ උනාට කරන්න හදනවා නම් සතිය කියන එක තේරුම් ගන්න නැහැ. මූල ධර්ම වශයෙන්. මේ தත්ත්වය වශයෙන් නැවත ප්‍රශ්නයක් වුත් කොහොමද අහන්නේ? ප්‍රශ්නයට වරණකුත් කොහොමද වරණ ගන්නේ? සිහියෙන් අකුසල් කරන්න බෑ කියලා. දේශනාවක් තියෙනවා කරන්නේ. ඉතින් අකුසල් කරත හැකි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ. මේ දරුවන් හඳා කරන්නේ මේ බණ්ඩා. මේ පරිසරයේ ඉන්නකොට අපි අම්මම් ක්‍රියා කරනවා අපි ගත්ත සම්මුතිය හැටියට. මම මට උනාට නෙවෙයි කරන්නේ අපි විවස්ථාවේ හැටියට. නැත්නම් කවුරු හරි මම චෝදන යෝජනා කරා. ඒක කළ යුත්තක් නම් මම කරන හැබැයි මන්ට කිසිම ඉනිෂියටිව් එකක් නෑ ඒක කරන්නේ. මගෙන් හැබැයි ඔක්කොම ඉනිෂියටිව් තියන අයට වැඩිය වැඩ වෙනවා. වැඩ වෙනකොට මම දන්නවා මේක මාති සිද්ධ වෙනවා හේතුඵල ධර්මයකට. කාගරි ආරාධනාවකට. මේක යුතුයකමක් ඉෂ්ට කරන්නේ. හැබැයි ඒක නෙමෙයි මම බලන්නේ මට මේක අර සත්‍ය බලන්න පුළුවන්. නඩත්තු කරන්න. ඒ නිසා එයාගේ මූලික අවධානය මේකෙන් වැඩියෙන් කුසල් කරගන්න, එෆිෂන්සි එක ගන්න ලාභ සත්කාර නෙමෙයි. මේ හැල හැපිලි තියෙදි සත්‍ය පවත් ගන්න පුළුවන් ද කියලා කරන්නේ. ඒකට බලන්නේ කරාට පේනවා මෙයාගේ මෙයා සාධනීය කරන්නේ ප්‍රතිඵල නෙවෙයි. ඉන්නේ නෙවෙයි. සත්‍ය නඩත්තු කරන්න පුළුවන්. නිසා මේ මනුස්සයා හැරෙනකොට කී හැකි ආර්ථිකයෙන් වශයෙන් පීඩන මනුස්සයා ආව සත්කාට දුන මිනිහයි සතින් වැඩේ කරන මනුස්සයා අතර ක්‍රියාවේ ලොකු වෙනසක් ඒක බුද්ධෝඩ සතිය වැඩ දෙක නිසා කණික කරලා තේරෙන්නේ නැහැ. ඒ නිසා තියෙනවා මොටිවේෂන් කියලා එකක්. යමෙක් යමක් කරන්න පෙළඹෙන ජවයක් ඒකට බුදුන් කියන වේගය කියලා. ජවයක් තියෙනවා නම් කෙලෙස්. මොනවා හරි කරන්න කාට හරි ජවයක් තියෙනවා නම් කෙලෙස්. ඒ Javaට අපි සංඛාර කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. හිතාමතා මොනවා හරි කරනවා නම් කෙලෙස්. අපේ හිතාමතා නොකරන හිතා හිතට කෙරෙනව දේවල් වගේක් තියෙනවා. ඒවට කියනවා පෞරුෂත්ව ගතිය, රුචි අරුචිකම්, කර්ම වේග. ඒක දිහා බලාගෙන මේ මම නෙවෙයි අතීත ජවයට යන දැන් මගේ ශරීරය, මගේ වචන එකකින් ඒකට යෙද වෙනවා. මේ කර්ම යන්ත්‍රයේ යෙද වෙනවා. ඒකට තේරෙනවා මම අයියා කියන්නේ හිතියට මම 16ක් විතරයි. මම කවුදෝ මෙහෙවන ලද මෙහෙවීමකට යනවා. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් මට ආඩම්බරයක් නැහැ මොකද මගේ පාන්නේ නෙමෙයි මට choice එකක් නැහැ ඒක. මම මේකට යථාර්ථය අත්‍යශීකටත් ඇහි. අන්න ඒක දකින්නකොට තමයි මනුස්සකම ඒ යථාර්ථිකමින් අපි අතර කිසිම වෙනසක් නැහැ. අපි හැම කෙනාම කර්මයේ විසින්දෙන විධාන ක්‍රියාත්මක කරනවා. අපි හිතනවා මිනිහෙක් දුන්න විධානය කියලා නෑ. සම්පූර්ණ හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ බව දන්නේ කන රහතන් වහන්සේ ආර්යයන් වහන්සේ නෑ නෑ මේ මිනිහා තමයි මට මේක ඇදුවේ මෙයා මාව නොමකට යොමු කරන්න හැදුවා කියලා ආත්මවාදයට දාපු ගමන් පුතඥෙක් සමහරවිට ඒ වගේම කාමච්ඡන්දයක් හිතේ තියෙනවා තියෙන බවක් දන්නවා හැබැයි යම් කිසි ක්‍රියාවක් කරන්නේ හැබැයි ඒ තියෙන බව දන්න එක කුසලයක් වෙන්නේ කොහොමද තියෙන්නේ කාමච්ඡන්දයක් අකුසලේ නැති නිසා අවිද්‍යාව නැති නිසා ඒ වුණාට ඒ ආසාවෙන් හිත බැඳිලා තියෙන්නේ බැඳිලා තිබුණාට දැන් මේක කියන්නේ පදුමේන තෝයේන අනුප්පලිත්තං ලියුම්පතේ වතුර තිබුණාට ගෑවිලා නැත්තම් ප්‍රශ්න නැහැ අපිට මේ වගේ ළඟ හැමදෙරෝනේ මම මැරුණොත් කාමච්ඡන්ද හිතේ ඉන්නවා 100න් ඉන්නවා ඒ වෙලාවේ මම මැරුණා එතකොට උපදින්නේ කොට සති හිත මරණ වේලාවේදී වික්ෂිප්ත මිනිස්සේ මරණත් හොඳ තැනකට ගේලා පස්සේ සතුප්පාදේ ඇති කරලා දෙනවා කියලා බුදුහාමුදුරුවෝ සෝතානුධත කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. සෝතානුධත සුතා දතා පරිවිතා මනසානුපෙක්කිතා විත්‍යා සුප්පටි විද්ධා මේ ජීවිතේ එක චිත්තක්ෂණයක් හරි යා සුද්ධවන අහලා තියෙනවා. ඉතේ දරන්නේ. මනසින් මෙහෙවලා හිතලා තියෙනවා. ඊට පස්සේ අත්දකලා තියෙනවා. එහෙම කෙනා මරණ වෙලාවට වික්ෂිප්ත මනසෙන් මැරෙනවා. කවදාවත් අපායට යන්නේ නැහැ. මොකද තැනට ගිහලා ටික වෙලා ගියා කල්පනා කරනවා කො මරණ වෙලාවේ අත්ත් මනසෙන් ගිහලා මෙතෙන්ට ආවේ කොහොමද කියලා. ගිහලා තියෙන හොඳ දැනගන්නේ. ටික වෙලා තාම අමාරුයි නේ ආට සත්තුප්පාදය සතුප්පාදය තියෙනවා නම් වාස්තු සතිය පිහිටලා තියෙනවා මොන දෙයක් හරි දැනගෙන ඉන්න එක හොඳයි හොඳ නරක දෙයට වැඩිය. හොඳ නරක දැනගෙන ඉන්න එක. සතියින් මම සතියින් කරන්නේ. ඒකට පැහැදිලි නැහැ. උදාහරණයක් විදිහට මම මරකට අපේ මට මතක් වෙන අවසාන වෙලාව. මගේ මරපු බව දන්නවා ඒක අකුසලයක් කියලා දන්නවා සීයෙන් ඉන්නවා. එතකොට හැබැයි හිතේ තියෙන්නේ අකුසල සතා මරපු චිත්‍රය හරි ඒක තමයි හිතේ තියෙන්නේ. එතකොට කොහොමද ඒකට සුගතියකට එන්නේ? එතකොට හිතේ තියෙන ප්‍රසාදිත අප්‍රසාද කියන එක දැනගන්න. ඔය කියන දන නෙවෙයි සතික් නැරුවා මැටි බව සී කිරීම ප්‍රසාද හිතක්ද පහළ වෙන අප්‍රසාද හිතක්ද නැත්නම් මනාප හිතක්ද අමනාප හිතක්ද රස විඳින හිතක්ද නැත්නම් ඒක එපා නදකින් කියන හිතක්ද පහළ වෙන්නේ කියන එක කියන්න පුළුවන් දුසපේලා උත්තර දෙන්න පුළුවන් ඒ කියන්නේ මේ මානස වික්ෂිප්ත ස්වභාවයක් ඩේ වගේ කරපු අපිට මතක් වෙලදී පන්න කරපු අකුසල් මම කියන්නේ ඇත්තටම එහෙම නොධර්මයේ නොදන්න කාලේ කරපු අකුසල් ඒවා සමාජ හිතට කුක්කුච්චයක් විදිහට සැරෙන් සැරේ ඇවිල්ලා වද දෙද්දී ඒ ගැන සමහරට කලකිරීමක් ඇති වෙනවා කලකිරීම විතරයි අපුන්නේ ඉතින් ඒ වගේ දාසමයක් කලකිරෙන්නේ නැතුව වෙන්න පුළුවන් නම් කුසලයක් ඒක ඒක බලන්න කොහොමද හම්බුනේ? මේ කියන්නේ ඒක තමයි මේ කියන්නේ. නැවත දේවල් මතුවෙන්නේ ඒක ෆීල් වෙන්න chance එකක් දෙනවා ආයතනය. කරපු දෙයක් මතක් වෙන මතක් කරනකොට බලන්න ඒක මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි. නැත්නම් විවේක නිසාම විරාග නිසා නිරෝධ නිසා පංචසංගික විවේකයෙන් බලන්න. හේතු කරගන්න එදා සිද්ධ වුණා. දැන් පශ්චාත්තාප වුණොත් අකුසලයේ දැන් කෙරෙනවා. සන්තෝෂ වුණොත් දැන් කෙරෙනවා. පිනකුත් නිතුව පවකුත් නැතුව පහයකුත් නැතුව අමනාපකුත් නැතුව පශ්චාත්තාප වුණොත් ඉන්න පුළුවන් නම් ඒක තමයි සත්‍ය කියන්නේ. අරමුණක් විදියට බලාගෙන ඉන්න ඉස්සර. ඒක අරමුණු කරනවා. අරමුණු කරලා නොසලෙන මනසකින් ඉන්න පුළුවන්. පුළුවන් ඒකයි බුදුහාමුදුරුවෝ අපිට දෙන මේ ආදර්ශය. පුළුවන් නම් අර කුසලයේ අවශ්‍යුණා. අර sorry අකුසලයේ ඒක ඇවිල්ල ආයේ උසාවියට ගත්ත ඇපිල් කෝට් එකට දැම්ම නලිෆයි ආයේ නැහැ ඒ නැත්නම් ආයේ එනකොට අච්චර වේගෙන් ඉන්නේ ඒකේ තියෙන දුක්ඛ දනවන ගතිය අඩුයි ඒ නිසා පව් ඔක්කොම අකුසල් අහෝසි කරන්නයි පරණේව අපව් වෙන්නේ එන වෙලාවේ පශ්චාත්තාප වුණොත් අලුත් කර්මයක්. නඩුව තව අවුල් වෙනවා. බුදුන්සේ කියන්නේ මේ දැන් ඉවදියත් බලලා දැන් ඉවදියා බලනකොට කයි දිහා බලනකොට කුසල කුසල ඉන්නේ. ඒකයි ඒක එපා වෙන්නේ. අරක මනාප වෙනවා. මොකද හිත කුප්පනවනේ, අවුස්සනවනේ. ආවට පස්සේ මේක ඉන්නේ සදාචාරවාදයත් එක්ක. මේකට පශ්චාත්තාප වෙන එක හොඳයි කියන මාර බලවේගයත් ඒකයි ධර්ම ආගම කියන්නේ. අහගෙන අපිට කියනවා පශ්චාත්තාප වීම විය යුත්තක්. මොන තරම් පාපකමද කියලා අපිට ආගම ගන්න තියෙන කුමාරකද මේ පස්චා පදන දේ වෙච්ච දේ ගැන පස්චාත්තාප වෙන්න ඕනේ ඒකයි පයලජ්ජාව කියන්නේ ඒකයි ඉන්දිය සංවරය කියන්නේ ඒකයි සීලය කරන්න කියලා වැඩිම වෙච්ච දේවල් කල්පනා කරගෙන හරක් වමාරා කරනවා කියන එකත් තියෙන ලිංගිකේෂන් ඒකනේ මිනිස්සු කරන්නේ මේ මිනිස්සුට ගොඩේ නෑ ආර්යමාංශය දන්නවා මේ මායя අර පරණ පව් දාලා දැන් මම අවසන් හදන්නේ මට මේක නොසලී සිටීම බුදුහාමුදුරු දීලා තියෙන එක මේක අතීතයක් බව දැනගන්න මනෝ විකාරයක් බව දැනගන්න මේ හේතුඵල ධර්මයක සිද්ධ වුණා මම මේක ආවයි කියලා සතුට වෙන්නේ නැහැ අසතුට වෙන්නේ නැහැ යෝනිසමංස්කාරය දැම්මොත් අහෝසි වෙනවා අකුසලේ අයෝනිසමංස්කාරට આવත් අලුත් කුසල රාශියක් චිත්ත විදයක් පටන් ගන්නවා ඉතින් එතෙන්දී අපිට සුද්ධ අවස්ථාවක් හම්බ වෙනවා යෝනිසමංස්කාර අයෝනිසමංස්කාර අනුව මේක එක්ක අහෝසි කරන්න පුළුවන් නැත්නම් අලුත් කේසයක් පටන් ගන්නවා පෘථජනය කියන්නේ ඒකෙන් අලුතෙන් එකක් පටන් ගන්නවා පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වීමේ එයාගේම අමනකම මිස කන්නම් දෙවන්නේක බලපෑමක් නැහැ. ඒ කියන්නේ අහඹරන දැන් මතක් වෙන මතක් වෙන අකුසල උපේක්ෂාවෙන් බැලීම තුලින් මේ අවශ්‍ය වෙලා යනවා. මතක් වෙන එක හොඳයි කියලා ගන්න. ආ. ඉන්නේ ඇපිල් කෝට් එකට හදන් තියෙන දැන්. ඇපිල් කෝට් එක දැන් අහන්න ඊට පස්සේ අපි තීන්දුව කරනවා මේක බුද්ධිලෙක් බේදක් නැත නෑ. දැන් ඔකෝ දන්නනේ මේ මතකුන් නැත්තම් කේසයක් නෑනේ. ඒ කියන්නේ ෂෝඩින්ජන් කිව්වේ ඔබේ කොන්ෂස්නස් එකට ඔබ වැටුනේ නැත්තම් කේස් එකක් වෙන්නේ නැහැ කලස් වෙනවා උතන. මැටීරියල් එක වඩ පස්සේ නෝන මතක් කරේ අල්ලපු නිසානේ. අල්ලේ ඔබනේ. ඒ අල්ලපු එක දිහා බලන මේක හේතුඵල ධර්මයක් මිසක් අනේ මතක් වීම හේතුඵල ධර්මයක් මිසක් පුත්තර වේදයක් නෑ. දැන් මේක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. මම මේ වෙලාවේ මට දැන් මතක් වුණා පශ්චාත්තාපන වෙන එක විතරයි main thing is not to worry කියලා. ගත්තනම් මතක් වෙන්න වෙන තේම දැන් නම් නිවන් දකින්නයි හදන්නේ. ඒරියස් ඔක්කොම ගෙවන්න නෑනේ. ගන්නවා <laughs> කේසස් ඔක්කොම ගන්නවා. ඒ කියන්නේ වැඩි සුද්ධ වෙන්න හදන්නේ ඉවර කරන්න වෙන්නේ මේ concept එකට දාපු ගමන් හිත නිවන් දැක්කා වගේ. කියන පුළුවන් තරම් මට බලවන් වලට ගහලා දැම්ම දෙනවා මේ සමාධියල්ලා. දැන් මට පවක් තියෙනවා වන්දි කරන්න තියෙනවා කරුණාකරම මැරෙන්න ඉස්සලා දීපම් මම දෙන්නේ. ඒකට කියන්නේ දෙය ධම්මේ. මේ අපි සාංගික දෙයක් හෝ අන්තර්දයක් පරිහරණය කරලා වරද්දලා තිබුණා නම් ඒකට වස්තු දෙවන්න ඕනේ. ඒ මාසේ ඉල්ලපු එක නිදානයක් වගේ. නොදී හිටියනම් කර්මයට යනවනේ. නැසෙ ක්ලේම් කරා නම් ඒට ඇවිල්ලා මොකද්ද කියන්නේ මේ භණ්ඩදී කිය. ඉඳන් කියනවා භණ්ඩදී කියන එකක්. මෙයා මේ මට තුන්නක් තියාගන්න කියලා. එයා කමරලා කියලා මම පාවිච්චි කරා. මම මැරලා නැතුව පස්සේ ඇවිල්ලා කියනවා අසවල දේ මං දුන්න දීපක් කියලා. ඉතින් මෙයාට කියනවා ඔබ මැරි කියලා හිතුවා මොකක් හරි කියලා කිව්වෝ බෑ මූ දිගටම ඉල්ලනවා නම් මං පාරාදිකයිනේ. විශ්වාස දිබුදක් ගත්තා. ඊට පස්සේ මෙයාට කියන්නේ මට ඔබ ශාසනයනේ මාත් ශාසනයනේ මම පාවිච්චි කරනවෙන්නේ කොච්චරක් දුන්නොත් භාණ්ඩ වලින් ඔයා කොම්පෙන්සේට් කරලා බලන්න. මෙයා හා කිව්වොත් මම දිනනවා. තුන් ගුණයක් හරි කමන්නේ. බෑ බෑ බෑ දීපු දේම මට ඕන කිව්වොත් එහෙම ඉතින් අතර මෙයා එතකොට ෂැලොක් වෙනවා. ෂැලොක් කොහොම වෙනවා? මස්කිලෝ කියනවා. මෙයා සාතේ නම් යටි ගන්න බෑ. කියලා මට මෙච්චර පාඩුවක් වුණා පාඩුව දෙනවා. ඒකට කිව්වේ මේ කර්මචාරික නිකාට අපි යනවා. විඤ්ඤාචාරික කියලා කියනවා. මට මේ බඩුව දුන්න විශ්වාසය විශ්වාස ගහ විනාශ කළ මෙයා කෑවා. මම පස්සේ ඉන්නකොට කිව්වා මෙයා දැන් කියනවා බඩුව දාන්න කියලා. ඔබතුමා විනිශ්චය කරන්නේ සාධාරණයි. ඒක බඩුව දුන්නනේ. දැන් අවදිනේ. ආන් මේ වගේ තමයි නැවත මතකෙට එන වෙලාවෙදී ඒක කියන්නේ. කියන්නේ මම මේකට ගෙවන්න ලෑස්ති. මොකද මේ වෙලාවේ මානසිකත්වයේදී මගේ ඇති වුණා. මම නෑ කියන්නේ. හැබැයි ආව කේස් එක දීපේක මට අහෝසි කරගන්න chance එකක්. ඒක තමයි යොමු සමස්කාරය. මේ මතක් වීම කරදරයක් කරගත්තා නම් එනේන ගානේ අකුසල් කරගන්න. පශ්චාත්තාපය. ඒක එකම එක නැවත නැවත එන්න පුළුවන් නේද? එවැනි දෙයක් ඒකට අච්චර බලවත් නෑ. ඒක පර්ෆෙක්ට් තීරය. ඒක සරයක් මතුවෙලා ඒකට පශ්චාත්තාප නොවි ඒක යට යනවනේ. සප්‍රසෙමයි. දෙවෙනි දේ එනවා. ඒක හදාගත්ත අච්චර ස්විච් එකට යන්නේ. ඊට ඒකෙන් පේනවා ලස්සනට graph එකක් හදනවා. එන්නේ එන්නේ අනුපස්සනා කරන්න කරන්න විපස්සනා කරන්න කරන්න ඒක ඉහළ යන ගාන එන්නෙන් අඩුනවා. ඒක බුදුරජාණන් වහන්සේ විතර කවුරක්වත් දැකලා නැහැ. එකම දේ නැවත නැවත එනවනම් එරියස් ගෙවන වැඩක් වෙන්නේ. දෙවෙනි හැරේ පළවෙනි හැරේ තරම් දඬුවට බරපතල නැහැ. පෘථග්ජනයේ දෙවෙනි හැරේ වැඩි තුන්වෙනි දෙවෙනි හැරේ ඊගාසයට සමානයි හෝ බරපතලයි. පච්චත්තාවේ ඉතින් සීදීන සාගන්නවා පැනික් ඇටැක් එනවා හිස්ටරික් පැනික් මේ හිස්ටරික් ෆැන්ටසි සෙන්න පටන් ගන්න පිස්සු වෙනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ Uh, historic mm, fantasies become a day to day anthemic exercise අපි කවුන්සලින් වලින් කරන්නේ හිස්ටරික් පැනික් ඇටැක් එක day to day answer sector දෙක බාගපත් කරලා දෙන එක විතර නැති කරන්න බෑ. අරද පීස් මීල් එකට ගෙවලා දාන්න. ඒක හෙල්දි මයින්ඩ් එකක්. පැනික් ඇටැක් කරලා ධර්මසම මැරුවා දැන් මම මැරෙයි කියලා ඩාඩිය දාන හැමදෙ නැගිටින නයිට් මෑස් ඉන්නේ හිස්ටි පිටරල් එකට ගිහිල්ලා. ඒකම ටික ටික මෙයාට දෙනවා දැන් අකුසල් දෙවලා තියෙන විදිහට පික් කරපන්. අපරකම් කරන්න තියෙන්නේ දැන් අපිට ෂේප් කරන්න තියෙන ක්‍රමය තමයි බුදුආන තරම් අපේක්ෂා විරහිතව දන් දීපන්. සතුම් මල්ල තියෙනවා බේරාණි දීපන්. ඒක ඒක ආරය ඔකියුපයි කරන්න තියන්නේ. ඒකවල අරකින් අකුසල එනකොට යා පිළිගන්නවා මම ඒක බාර ගන්නවා. මේක පස්සට වෙන්න මම ඒකට බුදුහාමර අපිට කම්පෙන්සේෂන් දෙවන කම ඇදලා තියෙන. එයාට නෙවෙයි ගෙවන්න වෙන කෙනෙකුට. දිගට කරන යනකොට මේක ඇටැක් එකේ වේගය අඩු වෙන එක දකින්න එක පුදුමාකාර සාන්තියක් ධර්මයේ නැවත නැවත රීටරේට් වෙනවා. ඒකම ජීවෙන්න පටන් ගන්නවා. මම දැන් මේ ලෝකේ මේ වෙනකොට මං විතරේ ඒක විඳපු නැති කෙනෙක් ඇත්තෙම නැත්තම්. පුදුම අකුසල අපරාධ කරපු කෙනෙක්. මට නැවත නැවත එනවා කවුරු හරි මෙහෙම කියනකොට මට එනවා කොච්චර ඇඩ්වාන්ටේජස් කියලා. මට කී සැරයක් කිව්ව ඇවිල්ලා තියනවාද? ඕගොල්ලෝ ගැන සැලසුම් කරලා මං කරලා තියනවා. ඒකට මට හිතනවා මේ මහානකමක් මේ සත්‍යයක් නොතිබුණා නම් මම මෙලෝදීම අපායේ ඉන්නවා. කරපු අපරාධ නිසා දැන් මම පුදුම සතුටකින් කතා කරනවා. මට තව ගොඩක් ගෙවන්න තියෙනවා. මම සතුටෙන් ගෙවනවා මට පේනවා ඒකේ ඉන්ටෙන්සිටි එක අඩු වෙන අඩු වෙන අඩු වෙන යනවා. වැඩි වැඩි කල්යනා මිත්‍ර හම්බ වෙනවා. වැඩි වැඩි සද්ධර්මයට යනවා. ඒක පාපොච්චාරණය කරන මිනිස්සු වැඩි හම්බෙන්න පටන් ගන්නවා. ඒක මට මගේම ධර්මය ඔප්පු කරලා දෙන්න. බුදුන්නේ ඔප්පු කරන්නේ. තව පෞකාරයක් ඔප්පු කරලා දෙනවා. වාන්ති ගත කරන්නේ හරි. බුදුහමරොත් ඔකයි කරලා දෙනවා. අපි දෙන්න සඳහන් එකතු වෙලා. අපි කියන අඩුපාඩු බන්දික ඇලියකුණ නෑ බිලින් වහගෙන ඉමු. අයියා වෙන්න යනවා. සුද්ධවන්ත වෙන්න යනවා. රහත්ුණයි කියපෝ ගමන් කෙලගත්තා. ඉවරයි. ඉතින් ඔක්කොම ඊට පස්සේ මල් මාල දාන්නයි බුදුරස් බලන්නයි පටන් ගන්නවා. විනාසයි. කන රත් වෙන්න දෙයක් ගන්නවා. රත් වෙන්න දෙයක් ගහගෙන උඹ මට මට අඳන්නේ නැන්න බං උඹලා දන්නේ නැහැ මං කවුද කියලා. අමාරුයි මේ ගැටේලි හරි සද කරගෙන ඉන්නේ. ගඩවලා ගියොත් අඟුලි මාන. අර පැත්තට ගියා. ඔයගොල්ලෝ වගේ මට බ්‍රේක් නැහැ. මම මේ යන පාරේ යන් වැඩි ඕනසෙටි අඳන් දෙන්න එපා. අඳන්නේ තියෙන බව හරි වාරක් තියෙනවා වගේ තියෙනවා. ඉන්නකොන් කිල්ලෝට මුණ තියෙනවා කියලා නම් බුද්ධාගම. අඳන් දෙනවා නම් මට පේන්නේ අධර්මවාදීකට වැඩිය පෞකාරයි. නිසා අපි ඔක්කොගෙන් පව් කියනවා. ඇත්තටම කියනවා අපි දෙන්නා පවුල වෙනසක් නැහැ. કોઈ මං කියවට මං ගොඩක් අපරාධ කරලා තියෙනවා කියලා. ඒ බන්නෝට එකයි. ඉතින් අපිට අම්මයි තාත්තයි එක මෙහෙම කතා කරලා දැන්. අපිට ඉස්කෝලේ ගන්න ගුරුවරුත් එක්ක මෙහෙම කතා කරන්න පුළුවන්. මෙතනනේ බුදුහාමුදුරුවෝ. අපි ඒකනේ සබ්‍රක්‍මචාරීන් කියන්නේ බය නැතුව අනෙක් කෙනාට කියත හැකි. ඒකට අපි කියනවා සබ්‍රක්‍මචාරී. ඒක හැදියවත් කරන මිනිස්සු. භ්‍රමචර්ය වඩනවා. මේවා කල්යනා මිත්‍රත්වය කියන්නේ. ඒක වෙන්නේ ජීවිතේ හැමදාම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. සාකච්ඡාකදී හෝ කමඨාන් සුද්ධ කිරීමේ කොහොම මේ මුඛ්‍යම කතා කරලා වමාරලා දාන්න පුළුවන් නම් වමිත කියන වචනේ බුදුන් පාවිච්චි කරන්නේ ඉච්ඡල සාන්තියක් නැහැ. මේ අතින් බලන කාන්තාවන්ට අපහසුතාවක් තියෙනවා. අපිත් එක්ක මෙයාගේ කතා කරන්න වෙලාවක් ඉන්නේ ගෑනු පිරිමි ප්‍රශ්න නිසා. ගෑනු අය අතර නෙවෙයි හෙලි කිරීමේ දක්ෂකම නැහැ. පිරිමි පිළියම් ගන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ හෙලි කරන්න පුළුවන් ගතියක් තියෙනවා. කාන්තාවන්ගේ තියෙන ඒ ෂටගතිය ඒකයි හෙලි සමාවෙ හෙලි කරන ඇත්තටම හෙලි කරනවා එතකොට අර කාන්තාලාලීත්‍ය නෑනේ නිසා ඒකෙදි කාන්තාවන්ට තියෙනවා මොකද්ද ආවේනික දුකක් කියලා පන්දිසාන්ති කියන්නේ හෙලි කරන්නෙත් නෑ හෙලි කරන්න දක්ෂ නෑ මායාගති කවුරුත් තියෙනවා පිරිමින්ගේ තියෙනවම ගෑනුලින්ගේ තියෙන පිරිමි කරන්න බෑ ඒගොල්ලෝ සබ්බකෝලයි ඇති දෙ කියන්නේ චරිචුරු ගන්නවා නිකම්ම වාපාණ්ඩ හදනවා සුද්ධවන්ත වෙන්න හදනවා ඉතින් ඒගොල්ලන්ට සාදා සංවේදනයක් ගැන කරන්න දෙයක් නැහැ ඉතින්. ඉපොවන්න බෑනේ ඒක. තව ගිමුණට පස්සේ තමයි මේ බුදුන්ගට විශ්වාසය ධර්මයේ පිළිමන විශ්වාසය විශ්වාසය මම මේ අදහන කෙනා බුදුන් නෙවෙයි. හැබැයි මම බුදුන්ට වගේ කියනවා. එයා වෙලාවට බුදුහාමුදුර කරගන්නවා ලෝය කෙනෙක් කරගන්නවා වගේ නඩුවර කතා කරගෙන ගන්නවා වගේ කරලා කියලා ගන්න. එයා මාව එක්ස්ප්ලොයිට් කරා ප්‍රශ්නේ නැහැ. මම ඒකට මෙහෙ රිලීස් වෙලා. ඒකට විශ්වාසයෙන් එතකොට සෝවන්නේ. අයි මම සීලයක් කියලා කියන්නේ ඕකනේ. මේ අනම්මනම් සීල නෙවෙයිනේ ඕන කරන්නේ. හික්මීමක් එක්කෝ තමන් කරන දේ ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නම් ඒකින් එහාට යනවා සීල අපර පරාමාසනේ. මන මන වාතනේ. මේකේම නෙවෙයිනේ අඤ්ඤවන්න උත්තාපනේන අඤ්ඤවන්න පච්චේන ආදි කතා හේස පාසුෝති. හෙලි කරන පමණින් පහසුවක් වෙන උදාහරණ කිව්වෙච්චා දීලා කියලා. හෙලි කරපන්. ඒක ට්‍රස්ට් වදිනසක තියෙන්න ඕනේ. අපි ඔක්කොම ඉන්න සර්කල් එකේ ඉන්න ඕනේ. ඒක හම්බ වෙනවා. ඒක මට කල්දාකවත් පැවිද්දකින් හම්බෙලා තිබුණේ නැහැ ආරාම සංසය හම්බෙලා. ඩඟුලේ හරියක් හම්බෙලා තියෙන ගියන්නේ විතරයි. ගියෝ ඉන්නවා මට අදහන්න පුළුවන් ගියෝ ඉන්නවා. මම ඊට පස්සේ දැක්ක බොරුවෙන් පන්දි ස්වාමීන් වහන්සේ කිසි කැතක් නැතුව පින්පව් දෙක වෙනසක් නැතුව කියන්න පුළුවන්. කවදාකවත් මොන දිහා බලලා මේ උත්තර දෙන්නේ හරියට කාරණාව බලලා. ඔව් වෙන කතා කරනකොට මේක ප්‍රශ්නයක් නැහැ. කතා කරන දේ හරියට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඕන කේසයක් කරනවා. ඉතින් මේ පිට මම කවදාවත් වෙනම කිසි කෙනෙක් මම දැකලා නැහැ. ඔක්කොමල චාතු කරා. මම මොනිච්චාව කියලා කියන්නේ. ඒකත් එක්ක මේ සතියට කිට්ටු කරනවා. චපලව හිතේ කරා. මම චපල දෙලා ඉන්නේ කතා කරන්නේ. කාලයක් හොයන්න උඹ හරි. චපල චපල. ස්වාමීන් වහන්සේ අවසර දැන් දාන දෙන්න කියන සමුග කියන ලෝභය නැති වෙනවා. ඒක පොතන පොඩක් මම මේ ගැටෙනවා කියලා. ගැටීම මොකක්ද කියලා කියන්නේ ධර්මහත්ය වගේ කියන්නේ මම දාන දෙන්නේ ලෝභය නැති කරන්න. ඒක චේතනාවක්. ඉතින් චේතනාව නිසාද ලෝභය නැති වෙන්නේ දාන නිසාද ලෝභය නැති වෙන්නේ. නමුත් දාන දෙන්නේ චේතනාව මුල් කරගෙන චේතනාව අවශ්‍ය නැහැ. දාන දෙනකොට පින්පල් අපේක්ෂා කරන චේතනාවක් ඕනේ දෙන දේ දීපන් දීලා දාපන් කියලා ඥානන්ද හඳු කියන දීලා දානවා කියන්නේ. ඔය චේතනා පහල කිරීමෙන් තමයි පැහිය වෙන්න කියලා අපරාධය ඊට තියාගන්නේ උදාහරණයක්. චේතනාව කොහොමද වැසගෙන බඩගිනි හාමුදුරනේ කන දෙයක් නැති මලක දින දුන්නා. ඉතින් ආව මොකාවටම කොහොමද? මම බෞද්ධයෙක් මේක මට තීලවල මේක පිංපමුණවා වේ මේ බුරි අනිදුන්නොත් හොඳයි ඉන්දියාපන් දුන්නොත් නම් මොකුත් නැහැ මට කියන සාන්ති වතුච්චයක් වෙනවා මට වතුර තිබයි මේක දෙන්න මොන චේතනාවක්වත් ඕනේ මේ නීතින් දීත් අවශ්‍යතාවය ලැබුණා ඒක බුද්ධහම දැනගන්න ඕනේ බල්ලෙක් ඇවිල්ලා දඟනකොට උඩ තියෙනකොට වතුර දෝනේ කණ්ඩ දෝනේ කියලා ඌ ඒ කරන ගතිය උඩ දෙනකොට අනේ බැල්ලිය ඕක මේ ඔක තියලා දරු පැටවට ගහලා මටත් කිරි ටිකක් දීපන් කියන්නේ. මේ චේතනාවමයි කක්කා. අපි තියෙන හැම චේතනාවක්ම පාපතරයි. අපායලයි. අචේතනික හිත තමයි ක්‍රියා හිත කියලා කියන්නේ. ඒක කෙරෙන දෙයක්. අනුකම්පාව කියන්නේ කවුරු හරි දකින්නට කම්පාවක් ඇති වෙනවා. මේ දේ කරන්න හිතෙනවා. ඒ මගේ නෙවෙයි ඒක. ඒ පරිණාමයෙන් අපිට ආපු දෙයක් මේ. ඒක බුදුරජාණන්සේ අනුකම්පාව වශයෙන් අරගෙන තියෙනවා. අනුකම්පාව කියන්නේ මාතයතන් යම් පුතා. දඩියක් සුකලේ මාවගේ තියෙන මවුනුවන. ඒක සබ්බ භූතේසු නියම් තමන්ගේ දරුවට නෙවෙයි. සබ්බ භූතේසු කාට හරි අවශ්‍යතාවයක් දැනෙනවා නම් දෙන්න. ඒ තේරුම් ගන්න පුදු වෙන්න ඕනේ. පාරමිතා පිළිලා තියෙනවනේ මේ මොකද මොකද්ද මේ කියන්නේ සමාජ වචනෙන් කියන්නේ. ඇගෙන දේ තේරුම් ගන්න. එයා ඉන්න දැන්න මං කී ගමන් තංගල දෙන්නවා. දැන් කියනවා මචං මොකද ප්‍රශ්නේ මේ කියලා තියෙනවා මෙතන මොකද කියන කාරණේ කිව්ව ඔබ ගෙදරෝගේ පාවිච්චි කරලා මේක අරගෙන ඵලයන් කියන ඔහොතන් කරලා බලන්න දෙනවා ඒක උගේ ඒක දේව චේතනාව යහපත් චේතනාවක් චේතනාවක් නෑ මෙතන ඒක දෙවෙනවා චේතනාවක් ඇති වෙනද චේතනාව දුන්නාම දීවන්නේ චේතනාව <laughs> දුන්නා නේ එහෙනම් ගත්තා දෙනවා කියලා මම දැන් පවිත්‍ර දෙන බවට <laughs> මම සාක්ෂි වෙනවා මම සාක්ෂි වෙනවා මම විශ්වාස කරනවා මම විශ්වාස කරනවා ඒක රෝණක මුතුන් බඩුව ගැටෙන අය හිතනවා මගේ මේ අයිතිකාරය කියලා මම කියනවා මන්ට අවශ්‍ය දෙයක් තියෙනවා මේක අරගන්න දෙන්නත් යන්න එපා යාර කියන්නේ මෙතන තියෙන කැමති ප්‍රමාණයක් ගන්න කාපිරියා නම් කාලා නැිනවා මම ඕන කරන්නේ මම කිසිමේ තියෙන කාමන් කියලා ඌ පොඩි බඳගෙන ගියා නම් ඒක උගේ වැඩේ ලැජ්ජාවට නොකා හිතන ඒකත් උගේ මනික මරිකම මොකද කරන්නේ මට කියන්නේ මේකත් පූජා කරලා මට අවශ්‍යතාවය තියෙනවා ගන්න ඉතින් දාන දින නැති කරලා ගන්න බෑ දාන ජීවිතේ කරාට වික්ත ප්‍රතිඵල සහිත කියලා මගේ දේව කියලා ගන්නවා. මොකද එයා දන් දීලා තියෙනවා. ඊට ඒ කුසල කියන්නේ දාන දීලා වැටේ කරාට කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ මෙච්චරක් ගන්නද මෙච්චරක් ගන්නද කොහොමද ගන්න? ඉතින් පැකිලෙනකොට තියෙනවා මේක දන් දීලා නැහැ. දාන ජීවිතයට ගියාට පස්සේ අම්මගේ තනිය කාට ගියාට පස්සේ පොඩි එකාට කිරිබොන්ඩෝ ගන්නන්න ඕනේ. දලයිලාම කියනවා මම පුංචි කාලේ මගේ කහක් වපරයි. ඉතින් අම්මගේ තනේ ළඟ තිබා ඔහොම කරලා තනේ හැදෙන හැටි අක්කා කියනවලු මට දැන්. අය තනිය හැට පේන්නේ නැති ඇහැට අම්මගේ තනේ හොයපු හැටි. ඕකට උගන්නපු දෙයක් අම්මට තිබුණාද මට තිබුණාද කියලා අහන අනුකම්පාවක් තිබුණා. ඔක උගන්නන්න දෙයක් තියෙනවද? අම්මගේ තනේ අම්මටයි තියෙනයි දරුවක් නෑ ඉතින්. ඉතින් ස්වභාවය නෝලදී උන් තනිය හොයනවා තනියෙන් හොයනවා. අක්කා hina වෙනවලු අද ඔබ ලෝක නායක කියලා හිතද දා අම්මගේ තනිය හොයා ගන්නකොට බැරි වුණා මේ මේම කර කර කරපු හැටි කියලා ඉතින් ඌ කියන ඒක කියනකොට ඕන කෙනෙක් තේරෙනවා නේ මේ සම්ධර්මය. උකට මේ කර්මා පිළිබඳ චතුත් අධ්‍යයන කරන හොඳනේ. අපි නේ අස්වාභාවික කියලා තියෙන පැහි කරන්නේ. අපි දන්නවා අපිට මොනවද ඕනද? එහෙනම් මේ වර්තමාන වෙනදී අපිට තේරෙන්නේ නැහැ. කියනවාද බය යෝගන්නේ. <laughs> ඒක දානයක් දීලා පුණ්‍ය අනුමෝදනාවක්වත් අපි කියන එක එකක් චේතනාවක් පහල කිරීමක්ද වෙන්නේ අපි මොනවාරි. ධර්ම කන්නේ කියලා ගිහිල්ලා මම මේ දීලා චේතනා කරන මයින් ආන්දාලා. මම මේ දීලා කිසිම දෙයක් බලාපොරොත්තු නැති නිවන බලාපොරොත්තු වෙන්නේ. ඔය නිකන් ඉන්න නිසා කියන බුදුහාමුදුරන් මොනවක්වත් දන්නේ නැති ප්‍රාර්ථනා කරන්න ඕනේ නම් අකිරිය අකිංචන අනාදාන බලාපොරොත්තු ඉතින් දෙන හමුදුරන් විතර නෝ දෙන්නේ. අනුශාසනා කරන හමුදුරන් විතරයි දෙන්නේ. නැත්තම් පාර යන හිඟන්නේ කොට දෙන්නේ. යා යන්නේ ඇයි ගමේ පන්සලේ හමුදුරට ඒ හමුදුර දෙන්නේ හින්දා වැට දන්න දන්නේ හමුදුර බින්ද පාතේ බෙදන්නේ නැහැ. මානෙන්නේ කියලා ඔයා හාමුදුරුවෝ සිලෙක් කරන්නේ. ඔයා <laughs> හාමුදුරුවෝ සිලෙක් කරන්නේ. ඒ සි නෑ මයිලකට ගෙනින්න කවදාකවත් බැලලා යෝ. මම හාමුදුරුවෝ නෙවෙයි. මම හාමුදුරුවෝ නෙවෙයි. දාගමගේ පන්සලේ. නෑ ඔයා ඒක නෙමෙයි. ඒක සිලෙක් කරන එක ඔයා අතේ නම් කුසලයේ අකුසලයේ වාතේ. අද හොඳට මතක තියා ඉඳු ගුරුවරු සිලෙක් කරන්නේ ගෝලයා මිසක ගෝලයා ගුරුවරුන්ට ගෝලියෝ සිලෙක් කරන කාලේ පැනලා. මොකද කියන්නේ? <laughs> ඊට පස්සේ ඒ ගුරුවරයා වැරදි දේ උගන්වනවා කියලා කියන්න බෑ. මොකද උඹට ගුරුවරයා ඉතිරි කළා තියෙන්නේ. අපි චීන කඩේකට ගියාට පස්සේ චීන කෑම තමයි හම්බ වෙන්නේ. මම ඉදිරියට කරගෙන යන කපි. ඒ නිසා අපි තමයි හාමුදුරුවෝ සිලෙක් කරන්නේ. අපි හැම වෙලාවෙම බලනවා මේ අනික් පාටයකට මේක දාලා ෂේප් වෙන මම දන්නවා ඒ පැත්තේ තරද්දා තියෙනවා නමුත් අපිට කිසිදාක සුද්ධ වෙන්න බෑ පෙරක දෝරුව තෝරන්නේ අපි නඩුව පරිදින පෙරක දෝරුව අනුව නෙවෙයි ඒ මාස ජනප්‍රිය වුණාට මේ කේස් එක දන්නේ නැත්නම් ඌ ඊට පස්සේ අනිත් පැත්තෙන් ගතම් එකක් කරන් තියෙනවා නම් පරාදයි. <laughs> අද පෙරක දුක කරන්නේ ඒකනේ. ඌට කියන්නේ ඔය. සම්මතම තාරකට හරියට තේරුන්නේ නැහැ. يعني මොකක් හරි පින් කඩේ උත්තර කරලා හරි කිසිම දෙයක් බලාපොරොත්තු <laughs> වෙන්නේ මට නිර්වාණය අවබෝධ වෙන්න මේ මේ නිවන අවබෝධ වෙන ප්‍රාර්ථනා නිවන කියන්නේ මේ ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මොන කරන්නේ අපිට කියලා තියෙන්නේ එහෙමයි. මේ පින් කරලා නිවන ප්‍රාර්ථනා කරන ඉතින් බුදුහාම කියනවා නකෝපනේතම් වික්කවේ ඉච්ඡේව පත්තම්බා මොනම දෙයක්වත් මහන්නේ කැමැත්ත පවණි සිද්ධ වෙන්නේ නැහැ. ඒකට පිනත් කරලා පිනත් නිවනත් ප්‍රාර්ථනා කරලා කල යුත්තක් තියෙනවා. එහෙනම් දන් දීලා පින් ලැබෙන්න මෙන්න නිවන් ලැබෙන්න බෑ. නිවන පාරමිතාවක් වෙනවා. නිවන පාරමිතා ඊට පස්සේ ඊට පස්සේ ඊටු පාරමිතා කරන්න ඕනේ. අරක නැත්තු පාරමිතා පුරලා වැඩකුත් නෑ. අරක ඇතුව නිකන් ඉල්ල හරියන්නේ නැහැ. තේරෙන්නේ නැහැ නේද මට නම් තේරෙන්නේ නැති බව තේරෙනවා. <laughs> අර දැන් අපි භාවනා කළා නම් අපි දැන් ස්වාමීනාස්ති කියන්න කියලානේ කමඨහන්. එතකොට දැන් මම භාවනාවේ වෙච්ච පිළිවෙලින් මම දැකලා තියෙන විදිහට මම ගිහිල්ලා තියෙන තැන්වලදී මම පෞද්ගලිකව තමයි හාමුදුරුවෝ එක කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කියන අපි දැකපු භාවනාවේදී දැකපු දේවල් තව එකෙක් කියන්න එපා කියලා මම අහලා තියෙනවා. ඒකට දැන් අර හේම තේරුම් දැන් කියන්නේ වෙන කොහොමද ඉතින්. තමන් අතිශෝක්ති අතිශෝක්ති දානවා නම් පිළිස්සර කියන්න බෑ. වෙච්ච කියන්නේ අපේ අම්මා කියලා දෙන ඇත්ත ඉඳ බිම ඉඳ ගන්නයි ඇත්ත කියන්නේ බය වෙනවා. නෑ ඒක නෑ එහෙම කිව්වාම ඊළඟට මගේ භාවනාවට බාධාක් වෙනවා. මේ බාධා වෙලා තියෙන්නේ අතිශෝක්ති කරලා කිව්වොත් අවතක් එක්කලු. නෑ ඇත්තම කිව්වොත් ඇත්තම කිව්වොත් වෙන්නේ නැහැ ඒක මතක් වෙන්නේ අර වෙන්නෙම නෑ අපේ අම්මා මට කිව්වේ කටුරු ලක්ෂණ යනකොට කියත් බිම ඉඳගෙන හිටියොත් බය වෙන්න එපා. කටුරු වගේ කියලා ඇත්ත කිව්වොත් බය වෙන්න. සලාම් දුනේ. අත්ති කියන්න දෙමින්ද ගන්න බය වෙන්න. ඒකට මම කියන්නේ දැන්. දැන් දැන් දැන් කතා කරන ගාන. අපිට මේ මේ පල්ලිහාදි වෙනවා. ඒ නිසා මේ සබකෝලේ නැති කරලා අනිකට ආදර්ශයක් වෙන්න කමඨාන සුද්ධ ගන්නට ඇති හැටි කියනවා කියන එක වෙච්ච දේ නෙවෙයි. ඒක වෙනම සංනිවේදන මාධ්‍යයක්. අද තියෙන ලොකුම ටෙක්නොලොජි එක තමයි ইনফෝමේෂන් ටෙක්නොලොජි. ඇත්ත ඇති හැටි කියන එක වෙනම කලාවක්. මේක භාවනාව නෙවෙයි. විචිතයේ ඉන්න අනිවාර්යයෙන්ම අතිශෝක්ති වෙනවා. වෙලා වරද්ද ගන්න. ඒක මගේ යුතුකම තමයි මේ කැලේ වැඩිපුර කැලේ මේක ඇත්ත කියලා මම ගන්න විදිහට තෝරලා දුන්නා. ඊට පස්සේ ඇත්ත ඇති හැටි කියන දැසේ නිවන් දැක්ක තමයි. එයින් එහාට නිවනක් නැහැ. හරියට තියෙන දේ විදිහට කියන්න පුළුවන් ආර්ය විවාදේ තියෙනවා කියන අර වහන්සේ කිව්ව දේ සමහර ඒවා මම දැන් මෙතන අපි ඒකට වෙලා ගන්න. ඇත්තට මේක කරන්න පුළුවන් නම් හොඳයි වෙලාව නිසා. පල්ලෙහාදී ලියලා දෙන්න. මෙන්න මේ කාරණාව කියලා. ඒකට මගේ යුතුයකම වෙනන පුද්ගල ભેදකින් තොරව මේ මාස මෙච්චරක් චින්තාමේ මෙච්චර ප්‍රත්‍යක්ෂ මෙච්චර සුතමේ කියලා මට කියනකොට තේරුණොත් මම යාට කියලා දෙන්නට බාරගත්ත නේදොට මට කමන්නේ මම දැනගන්න ඕනේ පුද්ගල බේගේ කරෝ මේක නම් ප්‍රත්‍යක්ෂයි මේක හිතානත දේවල් මේක ඇසු විරු දේවල් අන්න යාට ඒ ටික තෝරලා දෙන්න පුළුවන් නම් පෙට්‍රල් පතුරු දාපස්සේ වතුර මෙහෙම පෙට්‍රල් මෙහෙම වෙන් කරනවා වගේ ඒක ඔයාට තේරුණා නම් කමටහන සුද්ධ වෙනවා ඔයා කියන්නේ බොරු කියන්න නෙමෙයි මම මෙයා මෙච්චර ප්‍රත්‍යක්ෂ මෙච්චර චින්තාවේ මෙච්චර කැසු විරු තුනම ඔයා විකුණන්න හදනවා ප්‍රත්‍යක්ෂය කියලා. මම ගන්නෑ. මට කිව්වනේ දේ මම කියන්න හදන්නේ මේ ආවට පස්සේ මේ දවස් අතර දීච්ච දේවල් නෙමෙයි. මම වෙන තැනක තිබ්බේ කියලා ධම්මකුත්. ඒවා ඉතර වැදගත් වෙන්නේ අපිට. ඒක අපිට කියන්න පුළුවන්. මට මේට කලින් මෙහෙම වෙලා තියෙනවා. නමුත් මේ අද වෙච්ච දේ මම දැන් මෙතන ප්‍රත්‍යක්ෂය තමයි. අමාරු වෙච්ච දේවල් හුඟක් වෙලාට Tamanටත් අරුමයි. කාලේ පහු වෙන පහු වෙන්නේ ඒවා හිතේ සඳහන් වෙනකොට සංඥා ගොඩක් පැටලෙනවා. ගුරුම් පන්සල් ගැන මට ඉතිහාසෙ මොකුත් එපා. මේ කරපු හොඳ මේ භාවනා අද දවසේ කරපු භාවනාව හොඳ මේ කියප. ටක් ගාලා වුණා. ඒක ඒ බුරුමිදි මට හම්බෙච්ච දායාදේ ඉතර මාස 18ක් විතර ඉඳලා මොනම දෙයක්වත් එපා වෙච්ච දේ වෙච්ච හැටි ටික පන් ගුරුවරයා පුදුම සතුටකටපත් වෙනවා. පව් කරනවා පිං කරනවා. අපි මේ ගුරුවරයා සතුට කරන පට කියන්න ගිහිලා වචනා කරන්න ගිහිලා අපරාධ නඩුව කරනවා. හැරෙනකොට කියන විශ්වාසයක් වැඩක් නැහැ. ඒ මොකද මේ හිතලුවක් කියන්නේ. ගෙදර ගියාට ගෑණියෙක් එක්ක කතා කරනකොට උනත් ගෑණිත් එක්ක කතා කරනකොට හරිදී කතා කළොත් ගෑණි කරන්න දෙයක් නැහැ. ඒක යෝගාව කඩපුලිකම් ඔයා කරන තරම මට කියන්න එපා අයියෝ. එහෙම කියයි. පටන් ගන්න කිය තමයි ගෑණි එන්නේ ඔය අනම්මන කියන ගෑණි. මේ මේ මේ හැටි මේ පිළිමිගේ හැටි. මට කියනවා අපේ අය අක්කලා අයලා වල ඌව කියන්න එපා ස්වාමීනි. මම කිව්වා මේක ඇත්ත නම් ඉතින් මොනව කරන්නේ? ඉතින් මම උඹලත් එක්ක නෑනේ. උඹලා වැරදි නිසා මාත් වැරදි. මම මේක මම කියනවා. ඉතින් මම මේ ඕගොල්ලන් කියන තුරාට කියන්නේ. ඇත්ත ඇති කියනවා. මම ලෝකේ කියලා කියන්නේ මේ මොකද්ද මේ සදාචාරයක් කියලා ඇත්ත වසංගලා ධාතු වතාවන්නේ. අද්දමක් දෙපැත්ත පරාද. අපි මෙතන එක තියෙන්නේ ඒකට තමයි. අතිය තියෙකක්. හොඳයි අපි අරගෙන තියෙන විනාඩි 30කට වැඩි වෙලාවක්. නිසා ඊයෝලි මට දෙන්නේ අපි සාකච්ඡා ඉවර කරන්න හදන්නේ. අපි එන ඒතාවතාචාදී ගාථා සජ්ජායනා කරලා චේතනා සජිවාරින් මාව සටහන් කරමු. ඒතාවතාචාදී සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමරන්තු සත්සංගපතිසියා ඒතාවතාචම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා ධම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාසට්ටා යුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මෝදිत्वा තිරංගක්ඛන්තු ශාසනං ආකාසට්ටා යුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සම්මෝදිत्वा තිරංගක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරංගක්ඛන්තු මහපරං ඉදං හෝඥාති නම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදං හෝඥාති නම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදං හෝඥාති නම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ රාමේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාත